අපි හැමෝම ජීවිතේ ප්‍රශ්නවලට උත්තර හොයනවා නේද? ඔව් ඒක නම් ඇත්ත. සමහරු ඒකට පොත් කියවනවා, සමහරු අත්දැකීම් වලින් ඉගෙන ගන්නවා. ඉතින් අද අපි කරන්න යන්නේ මේ දෙකම එකතු කරලා බොහොම පැරණි ඉගෙනවීම් ටිකක් අරගෙන අපේ අද දවසේ ජීවිතේට ප්‍රායෝගිකව ගලප ගන්න පුළුවන් විදිහක් ගැන කතා කරන්න. ඒක තමයි වැදගත්ම දේ. අපි අද ගැඹුරට යන්නේ සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවක කොටසක් ඇතුළට. ඒකෙදි විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ බුදුදහමේ අත්තිවාරම වගේ වෙන චතුරාර්ය සත්‍ය. ඒකනුත් පළවෙනි එක දුක්ඛාර්ය සත්‍ය. හරියටම අපේ අරමුණ මේක දාර්ශනිකව විග්‍රහ කරන එක විතරක් නෙවෙයි. නෑ මේකෙන් අපේ එදිනෙදා ජීවිතේට ප්‍රශ්න වලට මුහුණ දෙන විදියට එකතු කරගන්න පුළුවන් ප්‍රායෝගික මෙවලම් ටික හොයාගන්න එක. අන්න ඒක තමයි වෙන්න ඕනේ. මොකද මේ මූලාශ්‍ර වල පැහැදිලිවම කියනවා චතුරාර්ය සත්‍ය කියන්නේ නිකම්ම මතයක් නෙවෙයි කියලා. හ්ම්. ඒවට කියන තථා ඒ කියන්නේ ඒක ඇත්තක්. ඊළඟට අවිතත. ඒ කියන්නේ කවදාවත් බොරු වෙන්නේ නැහැ කියන එක. ඕ සහ අනඤ්‍යත. ඒ කියන්නේ වෙනස් වෙන්නෙත් නැහැ කියලා. ඒ කියන්නේ මේවා විශ්වීය නීති වගේ දෙයක්. හරියටම කාලයත් එක්ක පරණ වෙන රටකින් රටකට වෙනස් වෙන දේවල් නෙවෙයි. මූලාශ්‍රය තියෙනවා හරි අපූර්වපමාවක්. මොකද කකුල් හතරේ පුටුවක ප්‍රධාන ඇණිය සවි කළාම අනිත් කකුල් තුන ඉබේම ශක්තිමත් වෙනවා වගේ. හරි. දුක කියන පළවෙනි සත්‍ය හරියට තේරුම් ගත්තාම අනිත් සත්‍ය තුනට යන පාර ඉබේම විවෘත වෙනවා. ඒකනම් ඛණ්ඩේ පැහැදිලි කිරීමක්. එතකොට අපි හිතමු කවුරු භාවනා කරන්න පටන් ගන්නවා කියලා. පොත්වල තියෙන විදිහට හිත එකලස් කරගන්න සංසුන් වෙන්න උත්සාහ කරනවා. හැබැයි ඇත්තටම මුලින්ම මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ අභියෝගවලටද? මේ මූලාශ්‍රයවල ඒ ගැන මොනවද කියන්නේ? ඇත්තටම මුහුණ දෙන්න වෙන දේ සමහර විට හිතනවට වඩා හාත්පසෙම වෙනස්. කොහොමද? මූලාශ්‍රවල කියවෙන විදිහට යෝගාවචරයේක්ට තියෙන පළවෙනිම සටන තමයි හිතේ තියෙන නීවරණ. ඒ කියන්නේ නොසන්සුන්කම, අකමැත්තේ කම්මැලිකම වගේ දේවල්. අන්න ඒ දේවල් යටපත් කරලා තමන්ගේ භාවනාව ආරමුණු උඩට ගන්න එක මේ ක්‍රියාවලියම ලොකු දුකක් විදිහටයි විස්තර වෙන්නේ. දුකක් විදිහට. ඔව්. එකතැන ඉඳගෙන ඉන්නකොට ඇඟරි දෙනවා, හිත දහතේ දුවනවා, සමහර වෙලාවට අඬන්න කරම් දඟලන්න තරම් වේදනාවක් එන්න පුළුවන්. ඒක නිමිෂක්. භාවනාවේදී අඬන්න තරම් වේදනාවක් එනවා කියන එක ටිකක් බය හිතෙන දෙයක් නේද? අපි භාවනා කරන්නේ සංසුන් වෙන්නනේ. එතකොට අයි කෙනෙක් කැමැත්තම මේ වගේ දෙයකට මුහුණ දෙන්න ඕන. ඒක හරිම හොඳ ප්‍රශ්නයක්. ඒක තමයි මේකේ තියෙන ගැඹුරුම තැන. ඒ එන වේදනාව දුර්වලකමක් නෙවෙයි. එතකොට ඒක කෙලෙස් එක්ක කරන සටනේ ප්‍රතිඵලයක්. මූලාශ්‍රයවල මේක හඳුන්වන්නේ මරණ දුකට සමාන දුකක් කියලයි. මරණ දුකට සමාන දුකක්. ඕ හැබැයි ඒක දකින්න ඕනේ ශක්තියක් විදියට. යෝගාවචරයාගේ අදිෂ්ඨානය වෙන්න ඕන. මේ වේදනාව මට කොහොමත් කවදා හරි විඳින්න වෙනවා. සමහර විට මම වයසට ගියාම නැත්තම් මරණ මංචකයේදී. ඊට වඩා හොන්නයි මම මේ ශක්තිය තියෙන තරුණ වයසේදීම එකට මුහුණ දීලා මේකේ යථාර්ථය තේරුම් අරගෙන මේක ජය ගන්නවා කියන එක. අන්න ඒ අදිෂ්ඨානය තමයි වෙනසකට දොර අරින්නේ. හරියටම. ඒ අදිෂ්ඨානය තමයි සාමාන්‍ය මනසකින් ලෝකෝත්තර මට්ටමකට යන දොර අරින්නේ. ඒක පැහැදිලි. එන අපි දුක්ඛ සත්‍යයේ තියෙන අනිත් පැති ගැන බලමු. පළවෙනි එක ජාති දුක. ඒ කියන්නේ ඉපදීමේ දුක. ඔව්. හැබැයි අපි සාමාන්‍යයෙන් දරුවෙක් ඉපදෙන එක සලකන්නේ මහා මංගල්‍යයක් සතුටුදායක සිදුවීමක් විදියටනේ. එතකොට කොහොමද ඉපදීම දුකක ආරම්භයක් වෙන්නේ? මෙහෙමයි ඉපදීම කියන්නේ ඊට පස්සේන හැම දුකකටම ඒ කියන්නේ ලෙඩ වෙන එකට වයසට යන එකට මැරෙන එකට ඇතුල් වෙන දොරටුව නිසයි. හ්ම්. ඒක දොරටුවක් වගේ. ඔව්. සිද්ධාර්ථ කුමාරයාට රාහුල කුමාර ඉපදුණු ආරංචිය ලැබුණු වෙලාවේ උන්වහන්සේගේ මුවින් පිට උනේ බන්ධනං ජාතම් කියලායි. බන්ධන කැටි වුණා කියලා. හරියටම. මම හිතන්නේ ඒක ගොඩක් අය වැරදිට තේරුම් ගන්නවා. ඒක දරුවාට තිබුණු අකමැත්තක් නෙවෙයි. එහෙලම්. ඒ බැඳීමේ තියෙන බර ඒකත් එක්කෙන වගකීම් සහ දුක කියන යථාර්ථය දැකීමක්. ඒ කියන්නේ ඒක මගේ කියලා අයිති කර ගැනීමක්ද කියන බාර ගැන දැක්මක්. අන්න ඒක තමයි. තව අපූර්ව දෙයක් මේ මූලාශ්‍රවල පෙන්වනවා. බුදුන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිණිවන් පෑම. ඔව් ඒ තුනම වෙසක් පොහේ දවසක සිද්ධ වුණා. ඒක අහම්බයක් නෙවෙයි. ඒකෙන් අපිට දෙන පණිවිඩය තමයි ජීවිතයේ ආරම්භයේ විතරක් සමරලා හරියන්නේ නැහැ. හරි. ජීවිතේ සම්පූර්ණ චක්‍රය. ඒ කියන්නේ එහි පැවැත්ම සහ අවසානය කියන යථාර්ථයත් මෙනෙහි කරන්න ඕනේ කියන එක. ඒක නම් හරිම ගැඹුරු අදහසක්. ඉතින් ඉපදීම කියන දොරටුවෙන් ආවම ඊළඟට හම්බ වෙන දේ තමයි ජරා දුක. එහෙම නැත්නම් වයසට යන එක. හ්ම්. මේක නම් නූතන සමාජයේ උමතුවෙන් වගේ සටන් කරන දෙයක්. ඇන්ටි ඒජින් ක්‍රීම් වල ඉඳලා හැමදේම තියෙන මේකටනේ. අංගමන්න වැඩිහිටියන්ව මහලු මඩම් වලට යවලා අස්පනා පිටෙන් අයින් කරන්න දරන උත්සාහයත් බෞද්ධ ප්‍රවේශයත් අතර වෙනස පෙන්වනවා. හරියටම බෞද්ධ ප්‍රවේශයේ තමයි ජරාව එක්ක සටන් කරනවා වෙනුවට ඒක යථාර්ථයක් විදිහට බාර අරගෙන ඒක ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න එක. ඔව් ඒකට භාවනාව පාවිච්චි කරන එක. භාවනාවෙන් වයසට යන එකේ යථාර්ථය තේරුම් ගන්නවා කියන්නේ කොහොමද? ඒක ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද? මෙහෙමයි. අපි භාවනාවේදී හිත දිහා බලන් ඉන්නකොට අපිට පේනවා එක සිතුවිල්ලක් හටගන්නවා, තත්පරයක් පවතිනවා, ඊළඟට නැති වෙලා යනවා. හරි. මේ හට ගැනීම, පැවතීම හා නැතිවීම කියන ක්‍රියාවලිය පාලියෙන් කිව්වොත් උත්පාද තිහිති. භංග. භංග. කියන එක ඇදහිය නොහැකි වේගයකින් සිද්ධ වෙනවා. මේක දකින්න දකින්න තේරෙනවා අපේ ශරීරය ඇතුළේත් හැම තත්පරෙම මේ දෙමයි වෙන්නේ කියලා. අන්න ඒක. ඒ කියන්නේ වයසට යනවා කියන්නේ අවුරුදු ගානකින් වෙන දෙයක් නෙවෙයි හැම මොහොතකම සිද්ධ වෙන ක්ෂයවීමක් කියන එක. ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒක තර්කයෙන් දන්නවට වඩා ගොඩ ගැඹුරු අවබෝධයක්. ඔව් අනිවාර්යයෙන්ම. එතකොට මේ චක්‍රයේ අවසානය මරණ දුක. මරණය ගැන කතා කරන ගොඩක් අය බයයිනේ. ඔව් දියුණුවයි කියන රටවල පවා මරණය ගැන කකා කරන එක අසුබ දෙයක් විදිහට සලකන බව මූලාශ්‍රයේ කියනවා. ඉතින් මේකට ඒ කියන්නේ මරණය කියන යථාර්ථයට සූදානම් වෙන්න ප්‍රායෝගික ක්‍රම ගැන කියවෙනවද? ඔව්. මේකට තියෙන හොඳම ප්‍රායෝගික භාවනාවක් තමයි ආනාපාන සතිය. හුස්ම ගැන සිහිය පිහිටවීම. ම්ම්. මූලාශ්‍රය ආනාපාන සතියයි Hindu ප්‍රාණයාම ක්‍රමය අතර තියෙන සමානකම් පවා පෙන්වා දෙනවා. හරි. ඒත් හුස්ම දිහා බලාගෙන ඉන්න එකකින් කොහොමද මරණය පිළිබඳ බය නැති වෙන්නේ? ඒ දෙක අතර සම්බන්ධය මොකද්ද? සම්බන්ධය තියෙන්නේ මෙහෙමයි. අපි හුස්ම ගන්න වේගය පාලනය කරනකොට විශේෂයෙන්ම හුස්ම පිට කරන එක සෙමින් කරනකොට අපේ ශාරීරික ක්‍රියාකාරීත්වය ඒ කියන්නේ කාය සංස්කාර. ඔව් කාය සංස්කාර සංසින්දනවා. හදවතේ ගැස්ම සංශුන් වෙනවා, ශරීරය සැහැල්ලු වෙනවා. හරි. මේක පුරුදු කරනකොට මරණය කියන්නේ ශාරීරික ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම නැවතීමක් කියන එක ගැන බියක් නැති වෙනවා. හිත ඒ මොහොතට සංසුන්ව මුහුණ දෙන්න පුරුදු වෙනවා. උපේක්ෂාවේ ඒ වගේම මේ මූලාශ්‍රවල මරණයට සූදානම් වෙන්න බාධා වෙන දේවල් දෙකකුත් පැහැදිලිවම කියනවා. ඒ මොනවාද? එකක් තමයි බස්සාරාමතා. ඒ කියන්නේ නිතරම කතා කරන්න ඕපාදූප හිස් වචන කියන්න තියෙන කැමැත්ත. හරි. අනික අනික නිද්දාරාමතා. ඒ කියන්නේ ඕනෑවට වඩා නිදාගන්න කම්මැලිකමට තියෙන කැමැත්ත. ආ ඒ දේවල්වලම ගිලිලා ඉන්න කෙනෙකුට තමන්ගේ ජීවිතේ යථාර්ථය ගැන හිතන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. හරියටම. ඒ ටික තමයි ශාරීරික දුක් අපි දැන් මානසික පැත්තට හැරමු ශෝක පරිදේව දුක ඒ කියන්නේ අපි ආදරය කරන කෙනෙක් නැත්තම් වටිනා දෙයක් නැති වුනාම ඇතිවෙන ශෝකය මේකින් ගොඩ එන්න මේ ඉගෙනවීම වල තියෙන උපදේශ මොකක්ද? ශෝකයේ ඇතිවෙන්න ප්‍රධාන හේතු පහක්. එම නැත්නම් ව්‍යසන පහක් ගැන මූලස්ත්‍රවල කියනවා ඥාතින් නැතිවීම, දීපල නැතිවීම, රැකියාව ව්‍යාපාර නැතිවීම. ඔව්, තමන්ගේ චරිතයට හානියක් වීම සහ වැරදි මතවල එල්බ ගැනීම. මේ හැම දෙයකම ප්‍රායෝගික විසඳුම විදියට හඳුන්වන්නේ අබිනිෂ්ක්‍රමණය කියන දේ. අබිනිෂ්ක්‍රමණය, ඒ කියන්නේ අත්හැරීම. ඔව් අත්හැරීම හැබැයි මේක බයගොළු විදිහට ප්‍රශ්න වලින් පැනරියන එකක් නෙවෙයි. එයිනම් මේක බැඳීම් වල ඇත්ත ස්වභාවය ඒ කියන්නේ ඒවයි අනිත්‍ය බව තේරුම් අරගෙන නුවණින් යුතුව ඒ බැඳීමෙන් හිත මුදවා ගැනීමක්. ඒ කියන්නේ කෙනෙක් නැති වුණාම දුක් නොවි ඉන්න එකද ඒක ප්‍රායෝගිකව කරන්න පුරවන්ද? ඒකෙන් අදහස් වෙන්නේ හැඟීම් නැති කරගන්න එක නෙවෙයි. මූලාශ්‍රයේ තියෙන හරිම ලස්සන උපදේශයක්. ඥාතීන් ඥාතීන්ගේ මට්ටමෙන් තබන්න ඒ පිළිබඳ මමත්වය මගේ කියන හැඟීම ඇති කරගන්න එපා. ආ ඒක ගැඹුරු. ඒ කියන්නේ අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න ඕන. හැබැයි ඒ දේවල් වලට දැඩිව ඇලිලා මගේ කියලා සම්පූර්ණයෙන්ම අයිති කරගන්න ගියොත් ඒ දේවල් වෙනස් වෙනකොට නැති වෙනකොට ශෝකය අනිවාර්යෙන්ම එනවා. අබිනිෂ්ක්‍රමණය කියන්නේ මේ මානසිකව අයිති කර ගැනීම කියන බැඳීම අත්හරින එකයි. හරියටම. හරි. ඊළඟට අප්‍රිය සංප්‍රයෝග දුක අපි අකමැති මිනිස්සු අකමැති තැන් එක ජීවත් වෙන සිද්ධ වුණාම එන දුක. ඔව්. මේකනම් ගොඩක් දෙනෙට දිනදා ජීවිතය අත්දකින්න වෙන්න දෙයක්. මේක කලමනාකරණය කරගන්නේ කොහොමද? මෙතනදී තමයි මේ ඉගෙන්බීම් වල තියෙන ක්‍රමානුකූල බව එළියට එන්නේ. මූලාශ්‍රය චංකී සූත්‍රයේ උදාහරණයක් ගේනවා. එතනදී කියවෙන්නේ නිකම්ම යමක් විශ්වාස කරන එකෙන් ශ්‍රද්ධාවෙන් විතරක් ඇත්ත තීරුම් ගන්න බෑ කියලයි. අයියේ අපි යමක් විශ්වාස කළාට ඒක හිස් වෙන්න පුරුවන්. ඒ වගේම අපි අකමැති ප්‍රතික්ෂේප කරන දේ ඇතුලේ සත්‍ය තියෙන්නත් පුළුවන්. ඒක ඇත්ත. ඒ නිසා ඇත්ත හොයාගෙන යන්න ක්‍රමානුකූල පිළිවෙත. එහෙම නැත්නම් අනුපූර්ව ප්‍රතිපදාවක් ඕන. හරි. මට තාම සම්බන්ධය පැහැදිලි නෑ. මම අකමැති කෙනෙක් එක්ක වැඩ කරන්න වෙන එකයි මේ ක්‍රමානුකූල පිළිවෙතේ අතර සම්බන්ධය මොකද්ද? සම්බන්ධය මේකයි. අපි අකමැති කෙනෙක් එක්ක ඉන්නකොට අපේ හිතේ ලොකු ප්‍රතික්ෂේප කිරීමක් විනිශ්චයක් තියෙනවා. ඔව්. අපි එතනම මම හරි, එයා වැරදි කියලා. අන්න ඒක. අර ක්‍රමානුකූල පිළිවෙතෙන් කියන්නේ එහෙම එකපාරට තීරණ ගන්න කලින් තමන්ගේ විශ්වාසය පවා ප්‍රශ්න කරන්න කියලයි. හරි. මොන දේ පියවර? ඒ පියවර ටික තමයි. ශ්‍රද්ධාව ඊළඟට ඒ ගැන දන්න කෙනෙක් ඇසුරු කිරීම ධර්මයට සවන් දීම ඇසුදේ මතක තියා ගැනීම ඒකේ අර්ථ විමසීම සහ අවසානයේ යනුවේ ජීවත් වෙන උත්සාහ කිරීම. ඔව් ඒ කියන්නේ අර පුද්දලයා නිසා ඇතිවෙන තරහවට ප්‍රතික්‍රියා කරනවා වෙනුවට ඒක අවස්ථාවක් කරගන්නවා Tamange හිතේ ක්‍රියාකාරීත්ව ගැන ගැඹුරින් බලන්න. ඒ කියන්නේ අර කරදරකාරී මිනිස්සයා මගේ ගුරුවරයෙක් වෙනවා මගේ දෙයක්. ඒ වගේ දෙයක් තමයි. හරි. දැන් අපි කතා කරමු ඉච්ඡා විඝාත දුක ගැන. ඒ කියන්නේ කැමති දේවල් නොලැබී යනකොට බලාපොරොත්තු කඩ වෙනකොට ඇති වෙන දුක. භාවනාවක් කරගෙන යද්දි හරි රැකියාවේ ප්‍රොජෙක්ට් එකක් කරද්දි හරි බාධාවක් ආවම ඒකේ ජය ගන්න මේ මූලාශ්‍රවල මොනවා හරි ප්‍රායෝගික උපදෙස් තේනවද? ඔව්, ඊටාම ප්‍රායෝගික සහ බලවත් උපදෙස් මාලාවක් තියෙනවා. මූලාශ්‍රය මේකට අපූර්ව උපමාවක් පාවිච්චි කරනවා. මොකද්ද? බාධාවක් ආපු ගමන් කලබල වෙලා කරන වැඩේ නවත්තලා දාන එකට කියන්නේ බලු ගතිය කියලා. බලු ගතිය. ඔව්. බල්ලෙකුට ගලකින් ගැහුවම බල්ල දුවන්නේ ගල පස්සේ. ගල ආවේ කොහෙන්ද ගැහුවේ කවුද කියලා හොයන්නේ නැහැ. හරි. නමුත් සිංහ ගතිය කියන්නේ සිංහේකට ඊතලයකින් විද්දම ඌ ඊතලේ දිහා බලන්නේ නැතුව ඊතලේ ආපු දිශාම බලලා ප්‍රශ්නේ මුල හොයාගෙන යන්නේක. ආ ඒ වගේ බාධාවක් ආවම ඒකත් එක්ක ගැටෙනවා වෙනුවට මේ බාධාව ඇතිවෙන්න හේතුව මොකක්ද කියලා මුල හොයන්න ඕන. හරියටම. මේ සිංහගතිය කියනක ප්‍රායෝගිකව පුරුදු කරන්න ක්‍රමයක් තියෙනවද? අනිවාර්යයෙන්ම. ඒ සඳහා තමයි සම්පජඤ්ඤ හතර කියන ප්‍රබල මානසික මෙවලම විස්තර කරන්නේ. හරි එහෙනම් මේක අපේ අහන් ඉන්න අයට ප්‍රායෝගික මානසික මෙවලම් පෙට්ටියක් වගේ වෙයි. මොනවද ඒ හතර? පළවෙනි එක සාත්තක සම්පජඤ්ඤය. ඒ කියන්නේ බාධාවක් ආවම කලබලෙන් යම් දෙයක් කරන්න කලින් තප්පරයක් නැවතිලා. මම මේ කරන්න යන දේ තේරුණක් ප්‍රයෝජනයක් තියෙනවද කියලා තමන්ගෙන්ම අහන එක. හරි. පළවෙනි එක ඒක දෙවන්න. දෙවන්න සප්පාය සම්පජඤ්ඤය. මේ කරන දේ මට හිතකරද අහිතකරද මේකෙන් වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද කියලා විමසන එක. ඒ කියන්නේ මේක ඇත්තටම Taman ගන්න ඕනෙම තීරණයකට පාවිච්චි කරන්න පුළුවන් මානසික චෙක්ලිස්ට් එකක් වගේ පළවෙනියේද මේකෙන් වැඩක් තියනවද දෙවෙනියට මේක මට හොඳද හරි අනිත් දෙක මොනවද තුන්වැන්න ගෝචර සම්පජඤ්ඤය කියන්නේ බාධාව නිසා හිත විසිරෙන්න නොදී තමන්ගේ මුල් අරමුණ තමන් කරමින් හිටපු වැඩේ ඔව්. ඒ කියන්නේ භාවනාව අරමුණ අමතක නොකර ඒකෙම රැඳී සිටීම. හරි. හතරවෙනි එක. හතරවැන්න අසම්මෝහ සම්පජඤ්ඤය. ඒ කියන්නේ සිදුවෙන දේ මෝහයෙන් තොරව මේකත් ලෝක ස්වභාවය මේකත් ඇති වෙලා නැති වෙන දෙයක් කියලා යථාර්ථය දකින්න එක. මේ පියවර හතර භාවනාවට විතරක් නෙවෙයි රස්සාවේ ප්‍රශ්නයකට පවුලේ ප්‍රශ්නයකට ඕනෑම දෙයකට මුණ දෙන්න පාවිච්චි කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම. එහෙනම් අපි මේ සාකච්ඡාව එකතු කරලා බලමු. දුක කියන සත්‍ය තේරුම් ගන්නවා කියන්නේ ජීවිතය ගැන අසුබවාදී වෙන එකක් නෙවෙයි. කොහේත්ම නෑ. ඒක හරියට ලෙඩක් හරියට හඳුනා ගන්නවා වගේ එතකොටනේ ඒකට හරියන බෙහෙත හොයාගන්න පුළුවන්. ඒක තමයි. ඒකලොත් මේ මූලාශ්‍රවල අපිට පෙන්වලා දෙනවා අපේ ගැඹුරුම බැඳීම් තියෙන්නේ එළියේ ඉන්න මිනිස්සුන්ටවත් භාණ්ඩවලටවත් විතරක් නෙවෙයි අත් විඳීම කියන ක්‍රියාවලියටමයි කියලා. අපි මේ ගැඹුරු විග්‍රහය අපිට දුකක් දැනෙන වෙලාවට විතරක් නෙවෙයි අපි ලබන ලොකුම සතුටක් සැනසීමක් දැනෙන වෙලාවකදී පවා යොදලා බැලුවත් අපිට මොන වගේ දෙයක් Taman ගැනම හෙලිදරව් කරගන්න පුළුවන් වෙයිද? හොඳයි. අද අපේ මේ ගැඹුරු විමසුමේදී අපි කතා කරන්න යන්නේ අපි හැමෝගෙම ජීවිතවලට කෙලින්ම සම්බන්ධ ඒත් අපි එදිනෙදා වැඩේ හිතන්නේ නැති දෙයක් ගැන. හ්ම්. ඒ තමයි දුක. හැබැයි මේක අසුභවාදී කතාවක් නෙවෙයි. අපි මේක දිහා බලන්න යන්නේ ප්‍රායෝගිකව. ජීවිතයේ තියෙන මේ මූලික අසහනය මේකේ නියම ස්වභාවය මොකද්ද කියලා හොයාගන්න අපේ ප්‍රධාන සාක්ෂිය තමයි චතුරාර්ය සත්‍ය. හරියටම අපිට මේකට ලැබිලා තියෙන මූලාශ්‍ර ටික තමයි මහා සතිපට්ඨාන සූත්‍රය පදනම් කරගත්තු ධර්මදේශනා මාලාවක කොටස්. ඉතින් අපි අරමුණ මේ ගැඹුරු ඉගැන්වීම් අරගෙන අද දවසේ ගිහි ජීවිතයකට ගලපගන්නේ කොහොමද කියන එකට ප්‍රායෝගික මෙවලම් ටිකක් හදාගන්න එක. නියමයි. එහෙනම් අපි පටන් ගමු. මූලාශ්‍රවල මුලින්ම කියවෙනවා මේ චතුරාර්ය සත්‍ය කෙනෙකුගේ ස්ථිරසාර බව ගැන. ඒකට පාවිච්චි කරනවා තත අවිතත අනඤ්‍යත කියලා වචන තුනක්. ඒ කියන්නේ මේක වෙනස් වෙන්නේ නැහැ ඇස් තමයි කියන එක නේද? ඔව්. ඒක හරියට ගුරුත්වාකර්ෂණය වගේ අපි කැමති වුණත් නැතත් ඒක ක්‍රියාත්මක වෙනවා. ඒක තමයි සර්වාඥ දේශනාවක ස්වභාවය. හැබැයි මෙතන තව වැදගත් දෙයක් තියෙනවා. ඒ මොකද්ද? බුදුන් වහන්සේ මේ ලෝකය ගැන අවබෝධ කරගත්ත හැමදේම දේශනා කළේ නැහැ. මූලාශ්‍රවල තියෙනවා හරිම ලස්සන උපමාවක්. උන්වහන්සේ වනාන්තරයකදී අතට කොළමිටක් අරගෙන අහනවා මගේ අතේ තියෙන කොළද වැඩි නැත්තම් මේ වනාන්තරයේ තියෙන කොළද කියලා. ආ. ඒකෙන් කියවෙන්නේ උන්වහන්සේගේ දැරුම වනාන්තරයක් තරම් විශාල වුණත් උන්වහන්සේ දේශනා කළේ මේ දුකෙන් නිදහස් වෙන්න අත්‍යවශ්‍යම ටික විතරයි කියන එක. හරියටම හරියට දක්ෂ වෛද්‍යවරයෙක් ලෙඩේට අදාළ බෙහෙත විතරක් දෙනවා වගේ අනෙක් දේවල් වලින් මේ ප්‍රශ්නට විසඳුමක් නැති නිසා. හරි එහෙනම් අපි මේ අත්‍යවශ්‍යම කොටසට බහිමු. දුක විග්‍රහ කරනකොට මුලින්ම එන්නේ ಜಾතිය. ඒ කියන්නේ ඉපදීම. මෙතන මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හ්ම්. අලුතුපන් දරුවෙක් දිහා බලන දෙමව්පියන්ට ඒක තමයි ජීවිතයේ ලොකුම සතුට. එහෙම එකේ ඉපදීම දුකක් වෙන්නේ කොහොමද? ඒ සතුට ඒක මායාවක් කියලාද මේ කියන්නේ? හරිම හොඳ ප්‍රශ්නයක්. නෑ මේ ගැන්වීම් වලින් කියන්නේ ඒ සතුට බොරුවක් කියන එක නෙවෙයි. ඒ සතුට ඇත්ත. හැබැයි ඒ සතුට කියන කාසියෙම අනිත් පැත්ත තමයි මේ කතා කරන දුක. කාසියේ අනිත් පැත්ත. පැහැදිලි කරනවා ජාතිය කියන්නේ දරුවා මේ ලෝකෙට බිහිවෙන මොහොත විතරක් නෙවෙයි මව් කුසට විඥාණය බැස ගන්න මොහොතේ ඉඳන්ම ඒ ක්‍රියාවලිය පටන් ගන්නවා ඒකට හොඳම උදාහරණයක් තමයි ගබ්බවීසති කියන විනය නීතිය. ආ භික්ෂුවක් උපසම්පදා වෙන්න අවුරුදු 20 සම්පූර්ණ වෙන්න ඕන කියන කලේද? ඔව්. එතනදී ගණන් ගන්නේ උපන් දවසේ ඉඳන් නෙවෙයි මව් කුසට පිළිසිඳගත් දවසේ ඉඳන් ඒකෙන් පේනවා ඉපදීම කියන එක කොයිතරම් පුළුල් සංකල්පයක්ද කියලා. ඒ කියන්නේ ඉපදීම කියන්නේ එක සිදුවීමක් නෙවෙයි ප්‍රතිඵල ගොඩක ආරම්භය. හරියට ගහක් පෙළවෙනවා වගේ. ඒ පෙළවීමත් එක්කම ඒ ගහේ මල් පිපෙන එක, ගෙඩි හැදෙන එක, වියලිලා යන එක, ඒ සම්පූර්ණ චක්‍රය මෙතන තියෙනවා. හරියටම බුදු චරිතයෙන්ම ඒක පැහැදිලි. උන්වහන්සේගේ ඉපදීම, බුද්ධත්වයට පත්වීම, පිරිනිවන් පෑම කියන තුනම එකව දවසක වෙසක් පොහෝ දවසක සිද්ධ වෙනවා. ඒකෙන් දැන පණිවිඩ තමයි ඉපදීම සමරනවා වගේම ඒ ඉපදීමත් එක්කන සම්පූර්ණ පැකේජ් එක ගැනම. ඒ කියන්නේ ජරාව, ව්‍යාධිය, මරණය ගැනත් අවබෝධයෙන් ඉන්න ඕනේ කියන එක. ඔව්. ඒ සතුට තුළම මේ යථාර්ථය හැංගිලා තියෙනවා. එතකොට ඉපදීම කියන වේදිකාව සකස් වුණාට පස්සේ ඒකේ රංග දැක්වෙන පළලෙනිම සහ නොවැළක්විය හැකි ජවනිකාව තමයි ජරාව. ඒ කියන්නේ වයසට යෑම. මූලාශ්‍රවල කියනවා මේක මිනිස්යාට විශේෂ ප්‍රශ්නයක් කියලා. ඒ ඇයි? මොකද සත්තු තමන් වයසට යන එක ගැන පරිේශන කරන්නේ නැහැ. ඒ ගැන දුක් වෙන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ට ස්වභාවික ක්‍රියාවලියක් විතරයි. නමුත් මිනිස්යාට තියෙනවා තමන් ගැන දැනුවත් භාවයක්. සිද්ධාර්ථ කුමාරයාගේ කතාව වගේ? ඔව්. සුද්ධෝදන රජතුමා හැම උත්සාහයක්ම ගන්නවා කුමාරයාට මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක් පේන එක වළක්වන්න. මොකද යථාර්ථය දැක්කොත් කුමාරයා කලකිරේ කියලා රජතුමා දන්නවා. ඒකාද සමාජයටත් හරිම අදාළයි නේද? විශේෂයෙන් බටහිර සංස්කෘතියේ වයසට ගිය අයව මහලු මඩම් වලට රෝහල් වලට යවලා සමාජෙන් හුදකලා කරනවා. රූපලාවන්‍ය නිෂ්පාදන වලින් වයසට යන එක හංගන්න උත්සාහ කරනවා. ඒකත් අර සුද්ධෝදන රජතුමා කරපු දේම තමයි. ඒක ඇත්ත. හැබැයි හැබැයි හැබැයි මූලාශ්‍රවල කියනෝ යෝගාවචරයෙකුට ජරාව කියන්නේ භාවනාවේදී අත්‍යවශ්‍ය අත්දැකීමක් කියලා. ඊ කොහොමද? ඒක ටිකක් පැහැදිලි කරන්න පුරුවන්ද? ඕ මෙතනදි තමයි අපි මේ ප්‍රශ්නේ දිහා බලන කෝණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ. සාමාන්‍ය කෙනෙක් ජරාව දකින්නේ නැති කරගන්න ඕන, හංග ගන්න ඕන දෙයක් විදිහට. නමුත් භාවනා කරන කෙනෙක්ට ජරාව කියන්නේ බලවත් ගුරුවරයෙක්. ගුරුවරයෙක්. ඕ තමන්ගේ ශරීරයේ දවසින් දවස වෙනස් වෙන හැටි, කිස් සුදු වෙන හැටි, හම රැලි වැටෙන හැටි, ඇස්පෙනීම දුර්වල වෙන හැටි, ඒක දිහා සිහියෙන් බැලුවොත් එතන පේනවා උපාද තితి භංග කියන ත්‍රිලක්ෂණය. හැමදේම හටගන්නව ටික කාලයක් පවතිනවා ඊට පස්සේ නැති වෙලා යනවා කියන විශ්වනීතිය. ඔව්. ඒක තේරුම් ගැනීම තමයි සම්මස්සන ඥානීට යන පාර. අපි ජරාව හතුරෙක් විදිහට දකිනව වෙනුවට යථාර්ථය තේරුම් ගන්න තියෙන අපේම පෞද්ගලික පරිේශනාගාරයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කාර්ම ප්‍රබල අදහසක්. සමාජීය ප්‍රශ්නයක් විදිහට දකින දෙයක් ප්‍රඥාව වඩවා ගන්න මැවලමක් කරගන්නවා. හරිදරෝද ශාරීරික දුක් පස්සේ එනෝ මානසික වේදනාවන්. ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, ශෝකය, වැළපීම වගේ දේවල් මූලාශ්‍රවල තියෙනවා අර එකම දරුවා නැටි වෙච්ච මවකගේ කතාවක්. ඔව්. බුදුන් වහන්සේ මමගෙන් අහනා ඔබ දරුවා ඉපදුන දවසේ කොයිතරම් සතුටු වුණාද ඒ සතුට ඇතුළෙම මේ ජරාව මරණය ශෝකයේ ගැබ් වෙලා තිබුණා කියලා හීනෙකින්වත් හිතුවේ නෑ නේද කියලා. ඒ කියන්නේ ශෝකයට හේතුව වස්තුවක් නැතිවීම විතරක් නෙවෙයි ඒ දෙයට අපි ඇති කරගෙන තිබුණු අධික ඇලීම, තෘෂ්ණාව. හරියටම. අපි යම් දෙයකට කොච්චර තදින් නැලෙනවද ඒකේ නැති වුණාම දැනෙන වේදනාව තේතරමටම වැඩි. මූලාශ්‍රවල තවත් හරිම රසවත් දෙයක් තියෙනවා. සුද්ධ වූ කුරානයේ කොටසක් උපුටා දක්වලා මේ ප්‍රතිචාරය ගැන පැහැදිලි කරනවා මේට. මේක ටිකක් පුදුමයි නේද? බෞද්ධකයන් වීමක් ගැන කතා කරනකොට. ඔව් ඒකෙන් පෙන්눔 කරන්නේ මේක කොයිතරම් විශ්වීය මනුෂ්‍ය අත්දැකීමක්ද කියන එක විපතක් දුකක් ආවම අපිට තෝරා ගැනීම දෙකක් තියෙනවා. ඒ මොනවද? එකක් තමයි ඇයි මටම මෙහෙම වුනේ කියලා ද්වේෂයෙන් තරහෙන් ප්‍රතිචාර දක්වන එක මූලාශ්‍රවල කියන විදිහට ඒක මායාවේ කම්මලක් වගේ වෙනවා. ඒ කියන්නේ අපි අපේ දුකෙන්ම තව දුක් හදාගන්නවා. එතකොට අනිත් තෝරා ගැනීම ස්වභාවය. මේක මට විතරක් වෙන දෙයක් නෙවෙයි කියලා තේරුම් ගන්න උත්සාහ කරනකොට ඒ දුකම ධම්මානුපස්සනාවක්. ඒ කියන්නේ විපස්සනාවක් බවට පත් කරගන්න පුළුවන්. එතකොට ඒ අදහස අපිව ගෙනියනවා ඊළඟ දුක් වර්ග දෙකට. ඒ කියන්නේ ප්‍රිය විපයෝගය සහ අප්‍රිය සම්පයෝගය. කැමති දේවල් වලින් වෙන් වෙන්න වෙන්නේ එකයි, අකමැති දේවල් එක ඉන්න වෙන්නේ එකයි. ඔව් ඒ දෙකම එකම කාසිය දෙපැත්ත. දෙකටම මූලය අර කලින් කියපු තෘෂ්ණාවම තමයි. මේකට මුලාශ්‍රවල තියෙනවා අකිත්‍ය ජාතකය කියලා හරිම ප්‍රබල කතාවක්. අකිත්‍ය පණිවරයා තවුස් දම් රැකිමින් ඉන්නකොට ශක්‍ර දේවේන්ද්‍රයා එවිත් වරයක් දෙන්න ඉදිරිපත් වෙනවා. හැබැයි අකිත්‍ය පණිවරයා අන්තිමට ඉල්ලන්නේ ඔබතුමා මින්පසු මට දකින්න නොලැබේවා කියන වරයයි. මොකද සියලු සැප සම්පත් වලින් පිරුණු ශක්‍රයාව දැකීම පවා තමන්ගේ තවුස්දම් රැකීමට බාධාවක් හිතේ ඇලීමක් ඇති කරන දියක් කියලා එතුමා දකිනවා. හැබැයි ඒ කතාව ටිකක් අන්තගාමී වගේ නේද? අද කාලේ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්ට මේකින් කියන්නේ කැමැති හැමදේම එපා කියන්න කියලාද? නැත්තම් මෙතන මැද මාවතක් තියනවද? නෑ නෑ එහෙම නෙමෙයි. හරිම වැදගත් ප්‍රශ්නයක්. අතර මෙතන කියවෙන්නේ මේ මැද මාවත ගැන. ඒකට තමයි මූලාශ්‍රවල අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ. අපන්නක ප්‍රතිපදාව. ඔව්. ඒ කියන්නේ එනවෝනෑම දෙයකට සූදානමින් සිටීම. ඒක හරියට නැවක කපිතාන් කෙනෙක් වගේ. එයා දන්නවා මුහුද සමහර වෙලාවට හරිම නිස්කලංකයි සමහර වෙලාවට දරුණු කුණාටු වෙනවා. එයා ඒ දෙකටම සූදානම්. නොසැලී මුහුණ දෙනවා. ඔව්. හොඳ දේවල් ලැබෙනකොට ඕනෑවට වඩා අලෙන්නෙත් නැතුව නරක දේවල් මුණ ගැහෙනකොට ද්වේෂ කරන්නෙත් නැතුව. ඒක දරා තමයි ඒ ප්‍රතිපදාව. හරි. එහෙනම් අපි එනවා මේ විමර්ශනයේ අවසාන. හැබැයි මම හිතන්නේ අපේ ඉලක්ක කේන්ද්‍රයේ සමාජයේ ඉන්න අපි හැමෝටම වැඩියම දැනෙන දුකට. ඒ තමයි ඉච්ඡා විඝාත දුක. යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං. කැමති දේ නොලැබී යෑමේ දුක. ඕ මූලාශ්‍රවල තියෙනවා මේකට හරිම පුදුම සහගත ඍජු උපදේශ මාළුන්කි පුත්ත සූත්‍රයෙන් එන එක. ඔව් මේක තමයි මේ සම්පූර්ණ කතාවෙම තියෙන ප්‍රායෝගිකම උපදේශය. බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඊටාම ගැඹුරු ඒ වගේම සරල දෙයක්. ඩිට්ටේ ඩිට්ටමත්තං. දැක්ක දේ දැක්ක පමණින් නවත්වන්න. ඇසූ දේ ඇසූ පමණින් නවත්වන්න. ඔව්. ඒකට ඇහැයින් විග්‍රහ කරන්න, කතන්දර ගොඩනගන්න, විනිශ්චය කරන්න යන්න එපා. ඒක හරියට ආරක්ෂක කැමරාවක් වගේද? කැමරාව රෙකෝඩ් කරන්නේ පුද්ගලයෙක් ඇවිදගෙන ගියා කියන එක විතරයි. ඒක ආ යා එන්නම් ඉන්න ෂර්ට් එකට මං කැමති නෑ. හරි මෙයක් කොහේ යනවා ඇද්ද? හරි කියලා කතන්දර එකතු කරන්නේ නෑ නේද? හරිම අපූර්ව උපමාවක්. හරියටම ඒක තමයි. අපි නිතරම කරන්නේ අර කතන්දර ටික එකතු කරන එක. අපි හිතමු අපි සක්මන් භාවනාවක් කරනවා කියලා. අපි අරමුණ තියෙන පාදේ ස්පර්ශය දැනගන්න. එකපාරටම හිත වෙන තැනකට යනවා. ඔව්. මල් ගලක් ආවට යනවා. දැන් ගොඩක් අය හිතන්නේ අයියෝ මගේ හිත පිට ගියානේ මගේ භාවනාව අසාර්ථකයි කියලා. එතනම දුකක් හදාගන්නවා. හැබැයි දිත්තේ දිත්ත මත්තන් පුරුදු කරන කෙනා කරන්නේ ආහිත දැන් තියෙන්නේ පාදේ ස්පර්ශය නෙවෙයි මලේ රූපය කියලා දැනගන්න එක නිතරයි. ඒකට විනිශ්චයක් දෙන්නේ නැහැ, පසුතැවෙන්නේ නැහැ. ඒ අදහස නරක භාවනාවක් කියන කේ අර්ථ දැක්වීම සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. හිත විසිරෙන හැම මොහොතක්ම ඒක දැනුවත් වෙන්න තියෙන අවස්ථාවක් බවට පත් කරනවා. ඒක තමයි හිත පිට ගියේ එක අසාර්ථක වීමක් නෙවෙයි. හිත පිට ගියා කියලා දැක ගන්න ලැබීම තමයි සාර්ථකත්වය. ඒකට තමයි සිහිය කියන්නේ. ඒ දැන ගැනීමම කුසලයක්. ඒක තමයි ඉන්ද්‍රිය සංවරය. ඔව්, එහෙම දැනගන්නකොට විනිශ්චය නොකරනකොට හිතට ආයත්මත් කමඨානට එන්න හරිම ලේසි. ඉතින් අපි බලාපොරොත්තු වෙන සමාධිය නොලැබුණත් ඒ නොලැබීම ගැන දුක් වෙන්නේ නැතුව වර්තමාන මොහොතේ සිද්ධ වෙන දේ ඒ විදිහටම දකිනා. එතකොට අර කැමති දේ නොලැබීමේ දුක ඇති වෙන්නේ නැහැ. එසේනම් අපේ අද විමර්ශනයෙන් පැහැදිලි වෙනෝ බුදු දහමේ උගන්වන දුක කියන සංකල්පය ජීවිතය ගැන කලකිරවන්න කියපු දෙයක් නෙවෙයි. ඒක හරියට දක්ෂ වෛද්‍යවරයෙක් කරන රෝග විනිශ්චයක් වගේ. ඔව්. රෝග ලක්ෂණ ටික එකිනෙක පෙන්නලා මේ හැම දෙයකටම හේතු වෙන මූලික රෝගී නිධානය මොකක්ද කියලා පැහැදිලි කරනවා. ඉතින් අපේ විමර්ශනයෙන් අපි හොයාගත්තා මේ හැම දුක්ඛ ලක්ෂණයකටම පිටිපස්ස එන්න ප්‍රධාන සැකකරු කවුද කියලා. ඒ තමයි තෘෂ්ණාව. එහෙමත් නැත්නම් ඇලීම සහ ගැටීම. රෝග විනිශ්චය දැන් සම්පූර්ණයි. ඒ මූලය අවබෝධ කරගෙන ප්‍රඥාවින් යුතුව බැඳීම් ටිකෙන් ටික ලිහිල් කර ගැනීම තමයි මේ ගමනේ හරය. ඉතින් මේ කාරණා ගැන තවදුරටත් හිතන්න අපි අදහසක් ඉතුරු කරනවා. අද අපි කතා කරපු විදිහට අපේ ජීවිතේ ලොකුම සතුට ගැන දීකේ අපි හිතාගෙන හුස්ම ගන්නවා වගේ තදින් අල්ලගෙන ඉන්න ඇලීමක් බැඳීමක් ගැන මොහොතක් හිතන්න. සමහර වෙලාමක ඒක වෙන්න පුළුවන් අපේ ජීවිතයේ තියෙන ලොකුම දුකටත් නියම හේතුව. චතුරාර්ය සත්‍යය ගැන මේ ඉදිරිපත් කළා තියෙන විග්‍රහය ගොඩක් ගැඹුරුයි. හැබැයි අපි අද බලන්නේ මේ දහම් කරුණු අද දවසේ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්ට ප්‍රායෝගික මෙවලමක් කරගන්නේ කොහොමද කියන එක. එතලදී මට පේන පළවෙනිම අභියෝගය තමයි දුක්ඛ සත්‍ය ගැන කතා කරන විදිය. මූලාශ්‍රයේ තියෙන්නේ ජරා, මරණ, ව්‍යාධි වගේ. හිතාගන්නත් බැරි තරම් ලොකු දේවල්. ඔව් ටිකක් දාර්ශනිකයි. ඒකනේ. එතකොට උදේට වැඩට යන්න ට්‍රැෆික් එකේ ඉන්න කෙනෙක්ට තියෙන ප්‍රශ්නේ මරණය නෙවෙයිනේ. නෑ, ඒ වෙලාවේ තියෙන පීඩනය. හරියටම. ඉතින් මේ ඉගැන්වීම ඒ මිනිස්යාට කතා කරනවද? ඒකයි ප්‍රශ්නේ. ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. උත්තරය තමයි ඔව් අනිවාර්යයෙන්ම කතා කරනවා. හැබැයි අපි අර සාම්ප්‍රදායික උදාහරණ වලින් පොඩ්ඩක් එළියට එන්න ඕනේ. හ්ම් කොහොමද? දැන් බලන්න බුදුදහමේ කියනවා විපරිණාම දුක්ඛය කියලා දෙයක්. ඒ කියන්නේ සතුටු දෙයක් වුණත් ඒක වෙනස් වෙද්දී නැති වෙද්දී දැනෙන දුක. ආ හරි. ඔෆිස් එකේ ඩෙඩ්ලයින් එකක් කිට්ටු වෙද්දී දැනෙන ප්‍රෙෂර් එක ආසාවෙන් බලපු ටීවී සීරීස් එකක් ඉවරුනාම හිතට එන පොඩි හිස්කමක් තියෙන්නේ. ඔව් තියෙනවා. අන්න ඒ ඔක්කොම වැටින්නේ ඔය ඝණයට. මහ දාර්ශනික කතාවලට කලින් නූතන කෙනෙක්ට ධහමට එන්න දොරටුව තියෙන්නේ ඔතන. ඒ කියන්නේ දුක කියන එක ලොකු ඛේදවාචකයක් විදිහටම බලන්නේ නැතුව අපේ ජීවිතේ හැමදාම වෙන පොඩි පොඩි අපහසුතාවයන් විදිහටත් දකින්න පුළුවන් කියන එක. හරියටම. දැන් මූලාශ්‍රයේ තියෙනවා අප්‍රිය සංප්‍රයෝග දුක කියලා. අකමැති දේවල් එක්ක කටින්න වෙන එක. හ්ම්. ඒක ලොකු විපතක්ම වෙන්න ඕන නෑනේ. අපි වැඩට අකමැති කෙනෙක් එක්ක ප්‍රොජෙක්ට් එකක් කරන්න වෙන එක. නැත්තම් Tamanට වඩා හාත්පසින්ම වෙනස් මතයක් තියෙන නෑදී ඒක එක්ක කතා කරන්න වෙන එක. අන්න ඒක. ඒකත් ඒ දුකම තමයි. ප්‍රිය විප්‍රයෝග දුකත් එහෙමයි. ආදරය කරන කෙනෙක් බැරුණාම විතරක් නෙවෙයි. හිතාගෙන හිටපු ට්‍රිප් එකක් කැන්සල් වුණාම තේ දුක දැනෙනවා. ඒක තමයි. ඉතින් වැදගත්ම දේ සිද්ධිය නෙවෙයි. ඒ සිද්ධිය නිසා අපේ හිත ඇතුලේ වෙන දේ. නේද? ඔව් ඒක තමයි කේස් එක. මොකද ටීවී සීරීස් එකක් ඉවර වෙන එක ලෝක විනාශයක් නෙවෙයි. හැබැයි අපි ඒකට ඇලිලා හිටපු නිසා ඒක නැති වුණාම පොඩි වේදනාවක් දැනෙනවා. මෙන්න මේක නේද අල්ලගන්න ඕන තැන. නියමෙටම කිව්වොත් ඒක තමයි. ධර්මයෙන් කියන්නේ ටීවී සීරීස් බලන් දෙපා කියන එක නෙවෙයි. හරි. ඒකෙන් කියන්නේ ඒක ඉවර වුණාම ඔයාගේ හිතේ ඇතිවෙන අර සියුම් කනගාටුව අර හිස්කම අන්න ඒක දිහා බලන්ඩ ඒක නිරීක්ෂණය කරන්න කියලා. මොකද ට්‍රැෆික් එකේ ඉඳන් ලොකුම ශෝකය දක්වා මේ හැමදේම පිටිපස්සේ තියෙන්නේ එකම යාන්ත්‍රණයක්. ඇලීම සහ වෙනස් වීම. හරියටම. ඒක අල්ලගත්තම දුක කියන එක තවත් බය හිතෙන දුරස්ත දෙයක් නෙවෙයි. ඒක අපිට විසඳන්න පුළුවන් ප්‍රායෝගික ප්‍රශ්නයක් වෙනවා. ඔව්. එතකොට තමයි ඊළඟ ප්‍රශ්නේ එන්නේ. හරි, ප්‍රශ්නේ දැක්කා. දැන් මොකද කරන්නේ? මූලාශ්‍රයේ ඊළඟට කතා කරන්නේ භාවනාවයි අබිනිෂ්ක්‍රමණයයි ගැන. එතන තමයි තව ලොකු බාධකයක් තියෙන්නේ. ඒකනේ. ඒක ඉදිරිපත් කරලා තියෙන විදිය පවුල, දේපල අත්හරිනවා වගේ දේවල්. ඒක ගිහි ජීවිතයකට ගැලපෙන්නේ නෑනේ. ඒක ඇහුණ ගමන් ඕනි කෙනෙක්ට හිතනවා හරි මේක මට කරන්න බෑ කියලා. අබිනිෂ්ක්‍රමණය කියන වචනේ හැද්දිම ඔලුවට එන්නේ ගිහිගේ දාලා යන පින්තූරයක්. ඒත් ඒක හැමම වෙන්න ඕනේද? ඒ කියන්නේ ඒකේ තියෙන හරය විතරක් අපිට ගිහි ජීවිතයට ගන්න බැරිද? අනිවාර්යයෙන්ම පුළුවන්. අපි අබිනිෂ්ක්‍රමණය කියන එක භෞතිකවත් තැරීමක් නෙවෙයි. අභ්‍යන්තර මානසික වැලීම් අතහරින්න එකක් විදිහට දැක්කොත් මුළු කතාවම වෙනස්. ඒ කියන්නේ ඒ කියන්නේ පවුල දාලා යනව නෙවෙයි. පවුලේ අය ගැන තියෙන අධික ඇලීම. එයාලව පාලනය කරන්න තියෙන උත්සාහය. එයාලගින් අපි බලාපොරොත්තු වෙන දේවල් නොලැබුණම එන කේන්තිය. අන්න ඒ දේවල් අත්හරින එක. ඒක න්‍යායාත්මකව හොඳයි. ඒත් ප්‍රායෝගිකව. දැන් හිතන්න කෙනෙක් ගොඩක් මහන්සි වෙලා වාහනයක් ගන්න හීනමවනවා. එයාට කොහොමද අපි කියන්නේ ඒකට ඇලෙන්න එපා කියලා. ඒක යාගේ උත්සාහයට කරන අගෞරවයක් වගේ දැනෙන්න පුළුවන්. ඒකෙන් මොටිවේෂන් එක නැති වෙන්න පුළුවන්. හරිම හොඳ ප්‍රශ්නයක්. මෙතනදි කියන්නේ අලස වෙන්නවත් උත්සාහය අතහරින්නවත් නෙවෙයි. තමන්ගේ ඉලක්කය එක්ක තියෙන සම්බන්ධය වෙනස් කරගන්න කියන එක. පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ. ඔයාට වාහනයක් ගන්න ඉලක්කයක් තියාගන්න පුළුවන්. ඒකට මහන්සි වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ සම්පූර්ණ සතුටයි ආත්මභිමානයයි අර වාහනේ ලැබෙන එක උඩ රඳා පවතින තැනක ගේන්නේ නැතුව ඉන්න එක තමයි ඇලීම අත්හැරීම කියන්නේ. ආ හරි. වාහනේ ලැබුණොත් හොඳයි, ලැබුණේ නැතත් මම තවමත් හොඳින්. මගේ වටිනාකම තීරණය වෙන්නේ බාහිර දෙයකින් නෙවෙයි. අන්න ඒ නිදහස. ඒක පැහැදිලි. හරියක ගේම් එකක් ගහනවා වගේ. දිනන්න සෙල්ලම් කරනවා හැබැයි පෙරදුනා කියලා ලෝකේ ඉවරයි කියලා හිතන්නේ නැහැ. ඒක තමයි. එතකොට භාවනාව පැත්ත. මූලාශ්‍රයේ කතා කරන්නේ ගැඹුරු සමාධි ගැනනේ. නීවරණ යටපත් කරන එක ගැන. දවසම වැඩ කරලා මහන්සි වෙලා ඉන්න කෙනෙක්ට පැයක් එකතන ඉඳගෙන ඉන්න අමාරුයි. ඇත්ත. ඒ නිසා තමයි අපි ඒකත් අපේ ජීවිතයට ගලප ගන්න ඕන. පැයක් කරන්න බැරි නම් විනාඩි දෙකක් කරන්න. විනාඩි දෙකක්. ඔව්. අපි මේවට කියනවා ශුද්‍ර භාවනාවක් නැත්තම් මයික්‍රෝ ප්‍රැක්ටිසස් කියලා. දැන් උදේට තේ එකක් හදන ගමන් අර වතුර රත් වෙන සද්දෙට තේ කොළ සුවඳට ඒකට විතරක් හිත යොමු කරගෙන ඉන්නවා. ඒකත් භාවනාවක්. මම ඇත්තටම ඔය දේ උත්සාහ කරලා තියෙනවා. ගොඩක් දවස්වලට අමතක වෙනවා. හැබැයි මතක තියෙන දවසට අර තේක හදන වෙලාවේ හුස්ම විතරක් බලාගෙන හිටියොත් ඒකෙන් මුළු දවසටම පුදුම සංසුම්කමක් ලැබෙනවා. ඒක තමයි. තව උදාහරණයක්. ඔයාට හිතට අමාරු ඊමේල් එකක් ආවම එකපාරටම රිප්ලයි කරන්නේ නැතුව. කේන්තියෙන්? ඔව්. තප්පර 10ක් නතර වෙලා ඒ ඊමේල් එක නිසා ඔයාගේ හිතේ ඇඟේ වෙන දේවල් ටික නිකම් බලාගෙන ඉන්නවා. විනිශ්චය කරන්නේ නැතුව මට දැන් කේන්ති යනවා. මගේ පපුව ගැහෙනවා. ඒක නිරීක්ෂණය කරන එකත් බලගතු භාවනාවක්. අර මූලාශ්‍රයේ තියෙන සිංහ ප්‍රතිපත්තිය කියන එකත් මෙතෙන්ට අදාළයි නේද? ප්‍රශ්නික මුලටම යන්න එක. හරියටම භාවනාවට විතරක් නෙවෙයි. ඔව්. ඒ කියන්නේ දරුවෙක් වැරැද්දක් කළාම එයාට බනිනවට වඩා මොහොතක් ඉඳලා ඇයි මෙයා මෙහෙම හැසිරෙන්නේ කියන ඒකට හේතුව හොයන එකත් ඒකව තමයි. නුවණින් සහ කරුණාවෙන්. ඔව්. මේ විදිහට බැලුවම මේ ගැඹුරු දේවල් ඇත්තටම අපේ ජීවිතේ ප්‍රශ්න විසඳ ගන්න පාවිච්චි කරන්න පුරුවන් මෙවලම් වෙනවා. මේ විදිහට අපි ප්‍රායෝගික මෙවලම් ගැන කතා කරාට මූලාශ්‍රයේ මේ ගමන පටන් ගන්න තැන විදිහට දක්වලා තියෙන්නේ ශ්‍රද්ධාව. ආ ඔව් ඒකත් ප්‍රශ්නයක්. අද කාලේ විශේෂයෙන්ම විද්‍යාත්මකව තාර්කිකව හිතන කෙනෙක්ට ශ්‍රද්ධාව කිව්ව ගමන් පොඩි බාධකයක් දැනෙන්න පුළුවන්. ඒක ඇත්ත. ඒක හරියට මුලින්ම මේ ඔක්කොම විශ්වාස කරන්න ඊට පස්සේ තමයි පටන් ගන්න පුළුවන් කියනවා වගේ. ඔව්. ගොඩක් අය මේ වගේ දේවල් හොයාගෙන එන්නේ විශ්වාස පද්ධතියක් ඕනේ වෙලා නෙවෙයි. තමන්ගේ මනස කලමනාකරණය කරගන්න. ස්ට්‍රෙස් එක අඩු කරගන්න පුළුවන් ක්‍රම ටිකක් හොයාගෙන. ප්‍රායෝගික මෙවලම්. ඒ වෙනුවට ඒක ක්‍රියාකාරී විශ්වාසයක් working trust එමත් නැත්නම් తాවකාලික උපකල්පනයක් විදිහට දැක්කොත් මේ ප්‍රශ්නේ ඉවරයි. ඒ කියන්නේ? ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න එපා. හැබැයි මේක බොරු කියලා තේක පාරටම අයින් කරන්න එපා. මේක විද්‍යාත්මක උපකල්පනයක් වගේ හිතලා ඔයාගෙම ජීවිතය කියන ලැබ් එක ඇතුලේ ටෙස්ට් කරලා බලන්න කියන ආරාධනාව තමයි ශ්‍රද්ධාව. ආ ඒක හොඳයි. ඒ කියන්නේ මේක ඇත්ත නිසා විශ්වාස කරන්න නෙවෙයි මේක ඔයාටත් ඇත්තද කියලා හොයලා බලන්න කියන එක. හරියටම. දැන් මූලාශ්‍රය කියනවා ප්‍රිය දෙයට ඇලීම. ඒක වෙනස් වෙද්දී දුකට හේතු වෙනවා කියලා. ඒක නිකම්ම පිළිදන්න එපා. ඒක පරීක්ෂණයක් විදිහට කරන්න. සතියක් ඔයාගේ ජීවිතය දිහා බලන්න. ඔයා ආසම කෑම එක කාලා ඉවරුනාම මොකද හිතෙන්නේ? පොඩි අඩුවක් තවත් ඕන කියන හැඟීමක් එනවද? අනිවාර්යයෙන්ම එනවා. අන්න ඒක තමයි ඔයාගේ පරිේශණය. ඒකෙන් ලැබෙන ડેටා මත තමයි ඔයාගේ අවබෝධය හැදෙන්නේ. විසපෙව් හීතලොබමාවත් මෙතනට හොඳටම ගැලපෙනවා නේද? ඔව්. ඒක කියන්නේ විෂ හීයක් වැදුනම හිය විද්ද කවුද විෂ මොනවද කියලා හොයන්නේ නැතුව මුලින්ම හිය උදුරලා බෙහෙත් දාගන්නවා. ඒක තමයි. ඒක නූතන ජීවිතයට ගත්තොත් ඔයා දැන් මානසික පීඩනයකින් ඉන්නවා වැදගත් වෙන්නේ සම්පූර්ණ දර්ශනයම එකපාර විශ්වාස කරන්න එක නෙවෙයි මුලින්ම මේ දෙන ප්‍රථමාධාරය සරල සිහිය පිටුවීමේ ක්‍රමයක් වගේ දෙයක් අත්හදා බලලා ඒකෙන් පොඩි හරි සහනයක් ලැබෙනවද බලන්න. ඒ සහනය ලැබුණොත් එයාට මුනන්දුවක් යනවා ඊටු ටිකත් හොයලා බලන්න. ඒක තමයි. ඒ වගේම චංකි සූත්‍රයේ බුදුන් වහන්සේම දේශනා කරනවානේ ශ්‍රද්ධාවෙන් විතරක් යමක් පිළිගන්න එපා කියලා. ඒක විමසලා පරීක්ෂා කරලා බලන්න කියලා. ඔව්. ඒකෙන් පේනවා මේ දහම් මගේම හරය ඇතුලේ විමර්ශනාත්මක විද්‍යාත්මක ප්‍රවේශයක් තියෙනවා කියලා. ඒක ඉස්මතු කරලා පෙන්නුවොත් නූතන මනසකට මේක ගොඩක් ආකර්ෂණීය වෙයි. ඒතකොට ශ්‍රද්ධාව කියන්නේ ගමනක අවසානය නෙවෙයි, පර්යේෂණයක ආරම්භය. හරියටම. ඉතින් අද අපි ප්‍රධාන වශයෙන් කරුණු තුනක් ගැන කතා කළා. පළවෙනි එක දුක්ඛ සත්‍ය කියන ගැඹුරු කතාව. අපේ එදිනෙදා ජීවිතයේ ස්ට්‍රෙස් එක, කනස්සල්ල වගේ දේවල් එක්ක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. ඔව් ඒක දාර්ශනික සංකල්පයක් විතරක් නෙවෙයි ප්‍රායෝගික අත්දැකීමක් විදිහට දකින්න එක. දෙවනුව අභිනිෂ්ක්‍රමණය වගේ දේවල් භෞතිකව අතහැරිනුව වෙනුවට අපේ හිතේ තියෙන ඇලීම් අතහැරන එකක් විදිහට ගිහි ජීවිතය ඇතුළෙම ප්‍රැක්ටිස් කරන්නේ කොහොමද කියලා. ඒ වගේම තුන්වෙනුව ශ්‍රද්ධාව කියන්නේ අන්ධ විශ්වාසයක් නෙවෙයි ඒක තමන්ගේම ජීවිතේ ලැබ් එකක් කරගෙන මේ ඉගැන්වීම් වල සත්‍යතාවය තමන්ගේම අත්දැකීමෙන් පරීක්ෂා කරන්න දෙන ආරාධනාවක් ක්‍රියාකාරී උපකල්පනයක් බව අපි දැක්කා. ඉතින් මේ යෝජනා ඔස්සේ මේ ගැඹුරු දහම් කරුණු අද දවසේ ජීවත් වෙන කෙනෙක්ට වඩාත් සමීප ප්‍රායෝගික මගපින්වීමක් බවට පත් කරන්න පුළුවන්. ඒ වෙනස්කම් කරලා නැවතත් අප වෙත ඉදිරිපත් කරන ලෙස අපි ඔබට ආරාධනා කරනවා. අපි අද විමසලා බලන්නේ ධර්මදේශනා මාලාවක අවසාන කොටස් කිහිපයක්. විශේෂයෙන්ම දුක්ඛ සත්‍යයේ එන ජරා මරණ වගේ ගැඹුරු කරුණු නූතන ගිහි ජීවිතයට කොහොමද ප්‍රායෝගික වෙන්නේ කියන එක. ඔව් මෙතන තියෙන මූලිකම කාරණය තමයි ජරා මරණ වගේ දුක්ඛ සත්‍යයන්ගේ ගැඹුරු සහ සම්භාව්‍ය විග්‍රහය නූතන ගිහි ජීවිතයේ යථාර්ථයෙන් ටිකක් දුරස් වෙලා ඒක හුදෙක්ම බිය වෙන්න ඕන දෙයක් විදිහට විතරක් පේන්න තියෙන ඉඩකඩ. ඒක ඇත්ත. දේශනාවලදී ජරාව මරණය ගැන කතා කරනකොට දෙනෙන්නේ මේක යෝගාවචරයේක් භාවනාවෙන් සම්පූර්ණයෙන්ම ජය ගන්න ඕන දෙයක් වගේ. හ්ම්. ඒත් විශ්‍රාම දිවිය සැලසුම් කරන වයසට යන දෙමව්පියන්ව බලා ගන්න සාමාන්‍ය කෙනෙකුට මේක හුදෙක් ජය ගන්න ඕන දෙයක් නෙවෙයි. ඒක ජීවත් වෙන්න ඕන යථාර්ථයක්. එතකොට ඒ අයට මේ ගැන්වීම් ආදාළ නෑ වගේ හැඟීමක් එනෝ නේද? හරියටම සම්භාව්‍ය ගැන්වීම් වල අරමුණ වෙන්නේ සංවේගය ඇති කරලා ගිහි ජීවිතෙන් නික්මෙන්න හිත යොමු කරන එක. ඒකේ වරදක් නෑ. හැබැයි අද ඉන්න බහුතරයකට ඒ පාර යන්න බෑ. ඉතින් ප්‍රශ්නේ තමයි අර ගැඹුරු දහම් කරුණු ගිහි ජීවිතයේ දෛනික අභියෝග එක්ක සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක. ජරාව, ඒ කියන්නේ වයස්ගත වීම, ශාරීරික දි รา පත් වීමක් විදියට විතරක් බලන්නේ නැතුව. ඕ, ඒක දිහා වෙනස් විදියකට බලන්න පුළුවන්. ඔබ අදහස් කරන්නේ ඒකේ යම් වටිනාකමක් දකින්න පුළුවන් කියලාද? ඒත් දුක්ඛ සත්‍යයේ කොටසක් කොහොමද වටිනා දෙයක් වෙන්නේ? ඒකෙන් බුදුන් වහන්සේගේ මූලික ඉගැන්වීම වන දුක කියන එක සැහැල්ලු කිරීමක් වෙන්නේ නැද්ද? ඊටාම හොඳ ප්‍රශ්නයක්. නෑ මේක දුක සැහැල්ලු කිරීමක් නෙවෙයි. දුකත් එක්ක තියෙන අපේ සම්බන්ධය වෙනස් කර ගැනීමක්. වයස්ගත වීම කියන්නේ අනිවාර්යයෙන්ම ශරීරයේ දුර්වල වෙන කාලයක්, වේදනාව වැඩි වෙනවා. ඒ යථාර්ථය අපි පිළිගන්න ඕන. හැබැයි ඒ එක්කම ඒක ප්‍රඥාව වර්ධනය කරගන්න අනවශ්‍ය බැඳීම් විශේෂයෙන්ම අපේ තරුණකම රූපය ගැන තියෙන මාන්‍ය අතහරින්න ජීවිතේ ඇත්තටම වැදගත් මොනවද කියලා හිතන්න ලැබෙන වටින අවස්ථාවක්. ආ අර නූතන මනෝවිද්‍යාවෙත් කතා කරන graceful aging කියන සංකල්පය වගේ. ඔව්. කරුණාවෙන් වයස්ගත වීම. ඒකෙන් කියන්නේ නෑ වයසට යන එකේ දුකක් නෑ කියලා. කියන්නේ ඒ දුකත් එක්කම අභ්‍යන්තර ශාන්තියක් සහ ප්‍රඥාවක් වර්ධනය කරගන්න පුළුවන් කියන එක. ඒක පැහැදිලියි. ශාරීරික පරිහානියත් එක්කම මානසික වර්ධනයක්. එතකොට මරණය. ඒක ඊටත් වඩා අන්තයිනේ. මරණානුස්සතිය භාවනාවක් විදිහට කරන එක ඇරෙන්න දෛනික ජීවිතේදී මරණය ගැන හිතන එක ප්‍රායෝගිකව උදව් වෙන්නේ කොහොමද? ඒකෙන් නිකරුණේ බයක් කනස්සල්ලක් ඇතිවෙනවා විතරක් නෙවෙයිද? සාමාන්‍යයෙන් එම වෙන්න පුළුවන්. හැබැයි සිහියෙන් මරණය ගැන මෙනෙහි කරනකොට ඒක බිය වෙනුවට අපේ ජීවිතේ හැඩගස්වන ප්‍රබල මෙවලමක් වෙනවා. හිතන්නකෝ මම කවදාහරි මැරෙනවා කියන යථාර්ථය අපි ඇත්තටම බාරගත්තොත් අද දවසේ අපි අපේ පවුලේ අයත් එක්ක හැසිරෙන විදිය වෙනස් වෙන්නේ නැද්ද? සුළු දේවල්ට තරහ ඩන්න එක, අමනාපකම් හිතේ තියාගෙන ඉන්න එක අඩු වෙනවා. ඒක ඇත්ත. ඒ වගේම මූල්‍යමය වශයෙන් අනාගතය සැලසුම් කරන එක, අවසන් කැමැත්තක් ලියන එක වගේ දේවල්. නිකන්ම නීතිමය කටයුතු නෙවෙයි, තමන්ගේ පවුලට දක්වන කරුණාවේ ක්‍රියාවක් බවට පත්වෙනවා. ඒක ඇත්ත. විසපෙවූ හීතලය පිළිබඳ උපමාව මතක් වෙනවා. දේශනාවලදී ඒකින් කියන්නේ හීතලයේ ගැහුවේ කවුද විස මොකක්ද කියලා හොයන්නේ නැතුව ඉක්මනට හීතලය උදුරලා දාන්න කියලානේ. ඔව්. හැබැයි නූතන ගිහියෙකුට මේක බරපතල රෝග විනිශ්චයක් වෙන්න පුළුවන්. එතකොට ඇයි මටම මෙහෙම වුනේ වගේ ප්‍රශ්න අහන එක ස්වභාවිකයි. ඒ අයට මේ උපමාව කොහොමද ගලපගන්නේ? ඔව්. අන්නේ ප්‍රශ්න අහන්න එක තමයි හීතලයේ ගැහුව කවුද කියලා හොයනවා කියන්නේ. උපමාවේ පණිවිඩය වෛද්‍ය ප්‍රතිකාර නොසලකා හරින්න කියන එක නෙවෙයි. හ්ම්. ඒකෙන් කියන්නේ අර මානසික වද දෙන ප්‍රශ්නවල පටලෙන්න නැතුව මුලින්ම කරන්න ඕන දේ කරන්න කියන එක. ඒ කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර ගන්න ගමන් ඒ తත්වය තුළ මානසිකව නොවැටි සිහියෙන් ඉන්න. කලබලකාරී හැඟීම් වලට වහල් නොවි ප්‍රායෝගික සහ අධ්‍යාත්මික කටයුතු සමබරව කරගන්න කියන එක. ඒ කියන්නේ අපේ ජීවිතයේ සම්බන්ධතා එක්ක මේ දේවල් කලමනාකරණය කරගන්නා ආකාරය. ඒකෙම අපි ඊළඟ කරුණටත් යොමු කරනවා. ඔව්. ඒ තමයි ගිහි ජීවිතේ බැඳීම්. ඥාතින් වස්තුව මේවා හුදෙක්ම දුකට හේතු වන අත්හළ යුතු බාධක විදියට විතරක් අවධාරණය කිරීමෙන් එම සම්බන්ධතා තුළින්ම ප්‍රඥාව පුහුණු කිරීමේ අවස්ථාව මගහැරී යාම. හරියටම දේශනාවල අබිනිෂ්ක්‍රමණය හුඟක් අගය කරනවා. අකෙත්ති ජාතකය වගේ කතාවලින් පෙන්වන්නේ ආරාමගත ජීවිතයේ උදාත්ත බව. ඒක ඇහුවම තමන්ගේ පවුරට ආදරය කරන කෙනෙකුට තමන් කරන්නේ වැරද්දක්ද කියලා හිතෙන්න පුළුවන්. ඇත්තම. ඒකෙන් යම්කිසි වරදකාරී හැඟීමක් එන්නට තේනව නේද? ඔව් ඉතින්. අත්හැරීම කිව්ව ගමන් අපිට හිතෙන්නේ භෞතිකව හැමදේම දාලා යන එකක් ගැන. එතකොට ගිහියෙක් කොහොමද මේක ප්‍රායෝගිකව තේරුම් ගන්නේ? අම්මා කෙනෙක් දරුවෙක්ව අත්හරින්නේ කොහොමද? ඒක ආදරයට විරුද්ධ දෙයක් වගේ නේද? ඔන්න ඔතන තමයි අපි වචනවලට එහා ගිය අර්ථය තේරුම් ගන්න ඕන. මෙතන අත්හැරීම කියන්නේ භෞතිකව අත්හැරලා යන එක නෙවෙයි. තදින් අල්ලාගෙන සිටීම. ඒ කියන්නේ උපාදානයේ අත්හරින එක. ආ. දරුවෙකුට ආදරය කරන එකයි ඒ දරුවා මගේම වස්තුවක් කියලා තදින් අල්ලාගෙන ඉන්න එකයි කියන්නේ දෙකක්. ආදරය කරන අතරෙම ඒ දරුවා ස්වාධීන පුද්ගලයෙක් බවත් එයාගේ ගමනක් තියෙන බවත් ඒ ගමන හැමදාම අපිට ඕන විදිහට යන්නේ නැති බවත් අවබෝධ කරගන්න පුරුවන් නම් අන්න එතන තමයි නොයලීම කියන පුහුණුව තියෙන්නේ. ඒ කියන්නේ මෛත්‍රියයි උපේක්ෂාව එකට යන ගමනක්. හරියටම. ඒක තමයි ප්‍රායෝගික පුහුණුව. ඒක හොඳ පැහැදිලි කිරීමක්. සබන්ධතාවයේ ස්වභාවය වෙනස් කරන එක. සබන්ධතාවය නැති කරනවා වෙනුවට. වස්තු සම්බන්ධයෙන්ුත් එහෙම වෙන්න ඇති. ගිහියෙක් දේපල අත්හරින්නේ කොහොමද? ඕ ඒත් ඒ වගේමයි වස්තුවක් කිරීම කියන්නේ Taman පරිභෝජනය කරන දේවල් ගැන සිහියෙන් කටයුතු කරන එක. මේ බඩුව මට ඇත්තටම අවශ්‍යද? මේකෙන් ලැබෙන සතුට කොච්චර කල් පවතිද? වගේ ප්‍රශ්න අහනකොට අපි භාණ්ඩයක් එක්ක තියෙන සම්බන්ධය වෙනස් වෙනවා. හ්ම් ඒ වගේම දන් දීම. දන් දෙනකොට අපි පුහුණු වෙන්නේ Taman සතු දේවලින් ලැබෙන්නේ తాවකාලික ප්‍රයෝජනයක් විතරයි. ඒවා මගේම කියලා තදින් අල්ලාගෙන ඉන්න දෙයක් නෑ කියන අදහස. ඒක තමයි ගිහි ජීවිතයේදී කරන ප්‍රායෝගික අත්හැරීම. එතකොට අර ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක්ඛ, අප්‍රියයන් හා එක්වීමේ දුක්ඛ වගේ සංකල්ප. ඒවා සාමාන්‍යයෙන් කතා කරන්නේ ලොකු වෙන්වීම් එකකනේ. ඒත් මේවා අපේ දෛනික ජීවිතයේ විශේෂයෙන්ම ඔෆිස් එකේදී වගේ කොහොමද දකින්න ලැබෙන්නේ? ඉතාලම හොඳින් දකින්න පුළුවන්. හිතන්න අපි අකමැති සහෝදර උද්‍යෝගියෙකු සමග දවස්ම වැඩ කරන්න වෙනවා. ඒ තමයි අප්‍රිය සංපයෝග දුක්ඛය. ඔව්. අපි එතනදී කරන්නේ එක්කෝ ඒ කෙනාගේ එක ගැටෙනවා නැත්නම් හිතින් බැන බැන ඉවසගෙන ඉන්නවා. හැබැයි බෞද්ධ පුහුණුව තියෙන්නේ ඒ කෙනා නිසා තමන්ගේ හිතේ තියෙන द्वේෂය, කේන්තිය කියන හැඟීම් ටික සිහියෙන් දකින එක. ඒ හැඟීම් වලට වහල් නොවී ඉන්න එක. ඔව්. වහල් නොවි අවශ්‍ය කාර්ය විතරක් කරුණාවෙන් උපේක්ෂාවෙන් කරන්න පුහුණු වෙන එක. ඒට හරියට භාවනා පුහුණුවක් වගේ. ඒ වගේම Taman ගොඩක් ප්‍රියකරන මිතුරෙක් රැකියාවෙන් අස්වෙලා යනකොට දැනෙන දුක ඒක පිය විප්පයෝග දුක්කටට උදාහරණයක්. හරියටම. එතනදී අපි පුරුදු වෙලා ඉන්නේ එක්කෝ ඒ දුක යටපත් කරන්න නැත්නම් ඒකෙම ගිලිලා ඉන්න. හැබැයි සිහිය පුහුණු කරන කෙනා දන්නව මේ දුක ස්වභාවිකයි හැබැයි ඒකත් අනිත්‍යයි කියලා. ඒ වෙන්වීම පිළිගෙන ඒ මිත්‍රත්වයට කෘතඥ වෙලා ජීවිතේ ඉදිරියට යන්න ඒ සිහිය උදව් වෙනවා. එතකොට පේනව නේද මේ ඉගැන්වීම් ගිහි ජීවිතයේ සැබෑ අභියෝගවලට කොච්චර අදාළද කියලා? ඔව් ඒ පුහුණුවියම ඔක්කොටම සිහිය අත්‍යවශ්‍යයි. ඒකෙන් අපි තුන්වෙනි කරුණට එනවා. භාවනා ක්‍රම ගැන විස්තර කරනකොට ඒක පූර්ණකාලීනව භාවනා කරන යෝගාවචරයෙකුට විතරක් සීමා වුණු දෙයක් විදියට පේන එක. හ්ම් අර උද්‍යප්පය ඥානය, සංකාරුපෙක්ඛා ඥානය වගේ වචන ඇහුවම සාමාන්‍ය කෙනෙක්ට හිතෙන්න පුළුවන් අයියෝ මේවා අපිට කරන්න පුළුවන් දේවල් නෙවෙයි කියලා. ඒක ඊටාත්ම සාධාරණ හැඟීමක්. මොකද මේ ගැඹුරු ධානය ගැන විස්තර කරනකොට භාවනාව කියන එක සාමාන්‍ය ජීවිතෙන් හුඟක් දුරස් දෙයක් වඩි පේන්න පුළුවන්. අවධානය යොමු වෙන්න මේ විධිමත් වාඩි වෙලා කරන භාවනාවට. එතකොට කාර්යබහුල කෙනෙක් අහන්න පුළුවන් මම දවසම වැඩ කරන ගමන් දරුවෝ බලා ගන්න ගමන් කොහොමද මේවා කරන්නේ කියලා. ඒ පරතරය නැති කරන්නේ කොහොමද? ඔව් අපි ඒක ප්‍රායෝගික උදාහරණ වලින්ම කතා කරන්න ඕනේ. නීවරණ ධර්ම ගමු. ඒව භාවනාවට බාධා විදිහට නුගන්වන්නේ. ඔව්. අනයි අපි ඒව දිහා දෛනික ජීවිතයේ මානසික තත්ත්වයන් විදිහට බලමු. හිතන්න ඔයාට කරන්න වැදගත් වැඩක් තියෙනවා. ඒත් ඔයා ඒක කල් දාදා ෆෝන් එකේ ස්ක්‍රෝල් කර කර ඉන්නවා. අන්නේ මානසික తත්වය තමයි තීන මිද්දය. ආ. ඒ කියන්නේ නිකන්ම කම්මැලිකමක් නෙවෙයි. නෑ. ඒක හිතේ තියෙන අක්‍රියශීලී බව. ඔයාට වැදගත් ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. ඒ ගැන අනවශ්‍ය විදිහට හිත හිතා කලබල වෙවි ඉන්නවා. ඒ තමයි උද්දච්ච කුච්චය. මේ විදිහට අපේ හිතේ ඇතිවෙන දේවල් වලට මේ නම් දුන්නම ඒව නිකම්ම නරක හැඟීම් නෙවෙයි හඳුනාගෙන කලමනාකරණය කරගන්න පුළුවන් දෙයක් බව තේරෙනවා. ඒක හරියට හිතේ සිතියමක් වගේ නේද? මාළුක්‍ය පුත්ත සූත්‍රයේ එන දකින දේහි දකින ලද්ද පමණක් වේවා කියන උපදේශය නූතන ඩිජිටල් ලෝකෙට කොහොමද ගලපගන්නේ? ආ ඒක අද කාලට හිතාමත්ම වැදගත් පුහුණුවක්. හිතන්න ඔයා සෝෂල් මීඩියා ෆීඩ් එකේ යනකොට යාළුවෙක් ලස්සන තැනක නිවාඩුවක් ගත කරන පින්තූරයක් දකිනවා. දකින ලද්ද කියන්නේ ඒ පින්තූරයේ විතරයි. හරි. ඉරිසියාවක් දුකක් එකතු කරනවා. එහෙම නැත්නම් ෂා මාරයිනේ කියලා තද බල ආසාවක් ඇති කරගන්නවා. අන්නේ එකතු කරන රාග ద్వේෂ ටික තමයි අමතර දුක. දකින දේ දකින දේ විතරක් වෙන්න දෙනවා කියන්නේ අර පින්තූරිය දැකලා ඊළඟට හිතේ ඇතිවෙන සිතුවිල්ලත් ආ මේ ඉරිසියාව කියන සිතුවිල්ල කියලා හඳුනාගෙන ඒකේ පැටලෙන්නේ නැතුව ඉන්න එක. හරියටම. ඒක නූතන ඉන්ද්‍රිය සංවරයක්. ඒක ඇත්තටම අභියෝගාත්මකයි. මොකද අපේ හිත නිතරම විසිරෙනවා. භාවනාවේදී වගේම රැස්වීමකදී දරුවෙකුට කතා කරනකොට සිත 17 යනවා. ගොඩක් අය හිතන්නේ මට නම් හිත එක තැනක තියාගන්න බෑ කියලායි. සිත විසිරී යන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඒක තමයි හිතේ ස්වභාවය. නියම පුහුණුව තියෙන්නේ සිත විසිරී යාම නතර කරන එකේ නෙවෙයි සිත වෙනතකට ගිය බව හඳුනාගෙන කිසිම චෝදනාවකින් තොරව මෘදු ලෙස නැවත අවධානය යොමු කරන එකේ හරියට බලු පැටියෙක්ට පුහුණු කරනවා වගේ අන්න ඒ වගේ මේ පැටිය දුවලා ගියාම අපි බනින්නේ නැහනේ ආයෙත් ආදරෙන් කතා කරලා ළඟට ගන්නවා අන්න ඒ වගේ සිත විසිරුණු හැම වාරයක්ම ඒක හඳුනාගෙන ආපහු වර්තමානයට ගේන එක තමයි භාවනාව බොහොම හොඳයි. එසේනම් අපි මේ කතාබහ සාරාංශගත කළොත් මේ ගැඹුරු ඝර්ම කරුණු නූතන ගිහියෙකුට වඩාත් අර්ථවත් වෙන්න ප්‍රධාන දෘෂ්ටි තුනක් ගැන අවධානය යොමු කරන්න පුළුවන්. පළමුව ජරා සහ මරණය වැනි යථාර්ථයන් හුදෙක් බියවිය යුතු දේවල් ලෙස පමණක් නොව ජීවිතය වඩාත් අර්ථවත්ව ජීවත් ලැබෙන අවස්ථා ලෙස දැකීම. දෙවනුව අත්හැරීම යනු භෞතිකව සබඳතා අත්හැර දැනීමම නොව එම සබඳතා තුලම එම සබන්ධතාවයේ අනිත්‍ය ස්වභාවය වටහා ගනිමින් තදින් අල්ලා ගැනීමෙන් තොරව එනම් නොඇලීමෙන් කටයුතු කිරීමට පුහුණු වීම. තෙවනුව භාවනාව යනු විශේෂිත පිරිසකට පමණක් සීමා වූ දෙයක් නොව කාර්යබහුල දෛනික ජීවිතයේ ඕනෑම මොහොතක ප්‍රායෝගික කුසලතාවයක් බව තේරුම් ගැනීම. ඔබගේ මෙම උත්සාහය තවදුරටත් සාර්ථක කර ගැනීම සඳහා මෙහි සිදු කරන වෙනස්කම් සමග නැවතත් ඔබගේ නිර්මාණ අපි වෙත ඉදිරිපත් කරන ලෙස අපි ඔබක ආරාධනා කරනවා. අද අපි ටිකක් ගැඹුරට හිතන්න ඕන මාතෘකාවක් ගැන කතා කරමු. අපිට ලැබිලා තියෙන මූලාශ්‍ර කීපෙක් තියෙනවා ජීවිතයේ යථාර්ථය ගැන කතා කරන. ඉතින් මේවා කියවගෙන යද්දී මට මතුවුණු ලොකුම ප්‍රශ්නය තමයි මේ කියන දේවල් හැමදාටම හැමෝටම එක වගේ වළංගු වෙන විශ්වීය නීති වගේද? එහෙම නැත්නම් මේවා හරියට මෙවලම් පෙට්ටියක තියෙන ආයුධ වගේද? කියන්නේ වෙලාවටයි තැනටයි ගැළපෙන විදිහට තෝරලා පාවිච්චි කරන්න ඕන දේවල්ද? ඒක තමයි මේ සාකච්ඡාවේ හදවතම. අපි බලන මූලාශ්‍ර පදනම් වෙන්නේ චතුරාර්ය සත්‍යය. විශේෂයෙන්ම දුක්ඛ සත්‍යයෙන් කියන සංකල්පය වඩා. ඔව්. පුදුම දේ තමයි මේ මූලාශ්‍ර ඇතුළේම ඔබ අහපු ප්‍රශ්නයට උත්තර වෙන්න පුළුවන් එකිනෙකට පරස්පරයි වගේ පේන අදහස් දෙකක් තියෙන එක. ආ. එක පැත්තකින් කියනවා මේක নিরপেক্ষ වෙනස් කරන්න බැරි සත්‍යයක් කියලා. ඒත් එක්කම තවත් තැනක පෙන්නනවා මේ ඉගැන්වීම් කොච්චර නම්‍යශීලීව පුද්ගලයාට ගලපනවද කියලා. ඊනම් අපි මුලින්ම පටන් ගමු අර নিরপেক্ষ වෙනස් කරන්න බැරි පැත්තෙන් මූලාශ්‍රවල හරිම තදින් කියනවා චතුරාර්ය සත්‍ය කියන්නේ තත. ඒ කියන්නේ ඇත්තම ඇත්ත දෙයක්. අවිතත ඒ කියන්නේ කවදාවත් වෙනස් නොවන දෙයක් සහ අනන්‍යත වෙන විදිහකින් වෙන්න බැරි දෙයක් කියලා. ඔව්. විශේෂයෙන් එක තැනක තියෙනවා දුක්ඛ සත්‍ය කිව්වොත් ඒක එහෙම්මමයි කියලා. ඒක ඇහෙද්දී මට නම් හිතෙන්නේ මේකේ තර්ක කරන්නවත් දෙයක් නෑ ඒක එහෙමයි කියන එක වගේ. හරියටම. ඒ වචන ටිකෙන්ම කියවෙන්නේ මේක කවුරු හරි හදපු දාර්ශනික මතයක්වල් පෞද්ගලික අදහසක්වත් නෙවෙයි මේක හරියට භෞතික විද්‍යාවේ නීතියක් වගේ. පැවැත්මීම කොටසක්. ඒ කියන්නේ හටගන්න, පවතින, නැති වෙලා යන ඕනෑම දෙක බුදුදහමේ කියන විදිහට සංස්කාර ධර්මවල ස්වභාවයම දුක කියන දේ තියෙනවා. ඒ කියන්නේ ඒක තෝරා ගන්න පුරුවන් දෙයක් නෙවෙයි. නෑ. ඒක සමහර වෙලාවට විතරක් ඇත්තනෙන අපේ කැමැත්ත අනුව වෙනස් වෙන දෙයක් විදිහට නෙවෙයි ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ අපි කොච්චර උත්සාහ කළත් ජීවිතේ සමහර මූලික නීති වෙනස් කරන්න බෑ කියන එකද. හරියට ගුරුත්වාකර්ෂණය වගේ දෙයක්ද මේක. ඒක ඊටම හොඳ උපමාවක්. අපි කැමති වුණත් නැතත් උඩට විසිකරපු දෙයක් බිමට වැටෙනවා වගේ දෙයක්ද? හරියටම. ඒකෙන් කියවෙන්නේ මේක අපේ කැමැත්ත මත තීරණය වෙන දෙයක් නෙවෙයි කියන එක. අපි කැමැති වුණත් නැතත් සිරුර වයසට යනවා වගේ. ඒක පැවැත්මෙම ක්‍රියාවලියක්. ඒක ඇත්ත. කවුරුත් වයසට යන ආසෙ නැති වෙන්න පුරුවන්. ඒත් ඒක නවත්තන්න බෑනේ. දුක කියන සංකල්පයත් ඒ වගේ මූලික නියමයක් විදිහටයි මතෙන්දි පෙන්වන්නේ. මට නම් අර මුහුදරල් ලක්ෂ කෝටියේ උපමාව ඇහුවම පොඩි බයක් වගේ දැනුනේ. මූලාශ්‍රය විස්තර කරනව කිසිම විවේකයක් නැතුව එක දිගට ගහන මුහුදරල් ලක්ෂ කෝටියක් වගේ දුකේ ස්වභාවය නිරන්තරයි කියලා. හ්ම්. ඒ කියන්නේ මේකෙන් කවදාවත් ගැලවීමක් නැද්ද? ඒක එච්චරටම නොනවතින දෙයක්ද? ඔව් ඒ උපමාවෙන් ඒ අදහස තීව්‍ර කරන්නේ. ඒක තවත් ශක්තිමත් වෙනවා ජාතිය හැවත් ඉදීම ගැන කතා කරනකොට. ඔව් මූලාශ්‍රයේ පැහැදිලිවම කියනවා උපත ලබන ඕනෑම සත්‍යයකට ජරාව, ඒ කියන්නේ වයසට යෑම සහ මරණය කියන දෙක උරුමයි කියලා. ඒකෙන් ගැලවෙන්න බෑ. බෑ. ඒකෙත් වෙනවා හරිම බලවත් ප්‍රකාශයක්. ජාතියේදීම ජරා මරණ දෙක හිස උඩ තියාගෙනමයි සත්වයා උපදින්නේ කියලා. ඒ කියන්නේ මේක අපි පස්සේ තෝරගන්න දෙයක් නෙවෙයි. ඉපදෙනකොටම එන දෙයක්. ඔව්. ඉපදෙනකොටම මේ පැකේජ් එකත් එක්කමයි එන්නේ. ඒකෙන් ගැලවෙන්න බෑ. ඒක තමයි පැවැත්මේ නීතිය. හරි. එතකොට එක පැත්තකින් අපිට තියෙන්නේ වෙනස් කරන්න බැරි අර ගුරුත්වාකර්ෂණය වගේ විශ්වීය නීතියක්. ඒත් මට හිතනවා එමනම් හැමෝටම දෙන උපදෙස් එකම වෙන්න ඕන නේද? හ්ම්. හැබැයි මූලාශ්‍රවලම කියවෙනව නේද සමහර වෙලාවට මේ ඉගැන්වීම් පුද්ගලයාගෙන් පුද්ගලයාට අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා කියලා. අන්න එතන නේද අර පරස්පරය මතුවෙන්නේ. ඔව් ඔබ ඒක හරියටම අල්ලගත්තා. එතනින් තමයි සාකච්ඡාව තවත් රසවත් වෙන්නේ. සත්‍ය විශ්වීය දුනත් ඒක පැහැදිලි කරන සහ භාවිත කරන විදිහ වෙනස් වෙනවා. ඒ කොහොමද? හොඳම උදාහරණයක් තමයි අපි කලින් කතා කරපු ಜಾතිය. හෙවත් ඉපදීම කියන වචනය. දර්ශනයක් විදිහට ඉපදීම දුකට හේතුවක් කියලා විශ්වීයව කිව්වට ප්‍රායෝගිකව වචනය පාවිච්චි කරන තැන් තියෙනවා හරිම වෙනස් විදිහට. මූලාශ්‍රය විස්තර කරනවා භික්ෂුවක් පැවිදි කරලා උපසම්පදා කරන්න නම් ඒ කෙනාට වයස අවුරුදු 20 සම්පූර්ණ වෙන්න ඕන කියන විනය නීතියක් තියෙනවා. ඔව්. දැන් ප්‍රශ්නේ මේ වයස 20 ගණන් කරන්නේ කොහෙන් පටන්ගෙනද? අපි සාමාන්‍යයෙන් ගණන් කරන්නේ මවගේ කුසෙන් බිහි වුණු දවසේ ඉඳලානේ. ඔව් උපන් දිනේ ඉඳලා. නමුත් මේ විනය නීතියට අදාළව ජාතිය පටන් ගන්නේ මව් කුසේ පිලිසිනගත් මොහොතේ. ඒ කියන්නේ විඥාණය පහළ වුණු තැන ඉඳලා. ආ ඒ කියන්නේ එකම වචනියට එකම ඉගෙනවීම ඇතුලේ අර්ථ දැක්වීම දෙකක් තියෙනවා අරමුණු අනුව. හරියටම. හරියට රජයක් පාසලට ළමයි ඇතුළත් කිරීමේ නීති අවශ්‍යතාවය වනුව වෙනස් කරනවා වගේ වැඩක්. ඒක අවුරුද්දක ජනවාරි පළවෙනිදට අවුරුදු පහ පිරෙන්න ඕන කියනවා. තව අවුරුද්දක ඒක වෙනස් කරනවා. ඒක තමයි නීතිය වෙනස් වෙන්නේ ප්‍රායෝගික අවශ්‍යතාවයක් මත. මින්පේන් ඉගැන්වීම කියන්නේ වියලි දෘඩ මතවාදයක් නෙවෙයි. ප්‍රායෝගික මෙවලමක්. ඔව්. නිශ්චිත අරමුණක් ඉටු කරගන්න පාවිච්චි කරන ප්‍රායෝගික මෙවලමක්. මූලික සත්‍ය වෙනස් වෙන්නේ නැහැ. ඒත් ඒක පාවිච්චි කරන විදිහ ඒක මනින්න මිම සන්දර්භය අනුව වෙනස් වෙනවා. තවත් ඒ වගේ අපූර්ව උදාහරණයක් මට මතක් වෙනවා මූලාශ්‍ර වලින්ම. සංස්කෘතික වෙනස්කම් එක්ක ඉගැන්වීම් ඉදිරිපත් කරන ආකාරය වෙනස් වෙන එක ගැන බටහිර රටවල් වගේ සමහර සංස්කෘතීන් තුල මරණය ගැන කතා කරන එක හොඳ දෙයක් විදියට සලකන්නේ නැහනේ. ඒක ඇත්ත. ඒක අසුබයි මිනිස්සු අපහසුතාවයට පත් වෙනවා. ඉතින් එහෙම සමාජයකට මරණානුස්සතිය වගේ බුදුදහමේ තියෙන ප්‍රධාන භාවනාවක් එකපාරටම ඉදිරිපත් කරන්න බැරි වෙනව නේද? ඇත්ත වශයෙන්ම. මට මතකයි එක සැරයක් වැඩමුළුවකදී මේ ගැන කතා කරන්න ගිහින් සමහර අය කොච්චර අපහසුතාවයට පත් වුණාද කියලා. ඉතින් මෙතනදී වැදගත් වෙන්නේ පණිවිඩය ග්‍රහණය කරගන්න ප්‍රේක්ෂකයාගේ මානසික සූදානම සහ සංස්කෘතික පසුබිම සලකා බැලීම. ඕ නැත්තම් ඒකෙන් වැඩක් වෙන්නේ නෑ. වැඩක් වෙන්නේ නෑ. ඉගැන්වීම කෙරෙහි පිළිකුලක් බයක් ඇති වුණොත් ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. ඒ නිසා මූලික සත්‍ය ඒ කියන්නේ මරණය හැමෝට මුරුමයි කියන එක වෙනස් නොවුනත් ඒක කියන විදිය වෙනස් කරන්න වෙනවා. ඔව්. ඒ කරුණ ඉදිරිපත් කරන ආකාරය ඒකට දෙන මුල් තැන සන්දර්භයට අනුව හැඩගස්වන්න සිද්ධ වෙනවා. එතකොට මේ සමීකරණයට පුද්ගලයාගේ කාර්යභාරය එකතු වෙන්නේ කොහොමද? අපි කතා කළා විශ්වීය නීති ගැන ඊට පස්සේ સંદર્ભය ගැන. දැන් එක්කෙනෙක් දිහාට හැරුණොත් මාළුක්‍ය පුත්ත තිරුන්ගේ කතාව මට මතක් වෙනවා. Hmm. වයසට ගිය හාමුදුරුවමක් කැවිත් කෙටි භාවනා ක්‍රමයක් ඉල්ලුවාම උන්වහන්සේට ලැබෙන්නේ හරිම පෞද්ගලික ඔහුටම විශේෂිත වුණු උපදේශයක් නේද? දකින දේ දකින පමණින් නතර කරන්න. ඒක ඊටම වැදගත් අවස්ථාවක්. මොකද ඒක විශ්වයේ හැමෝටම දෙන දේශනාවක් නෙවෙයි. ඒක හරියට දක්ෂ වෛද්‍යවරයෙක් ලෙඩෙක්ව පරීක්ෂා කරලා ඒ ලෙඩාට ඒ ලෙඩේට ඒ වෙලාවේ තියෙන තත්ත්වයටම ගැළපෙන විදිහට ලිල දෙන බෙහෙත් වට්ටෝරුවක් වගේ. හැමෝටම එකම බෙහෙත දෙනවා වගේ නෙවෙයි. නෑ. හැම ලෙඩෙකුටම පැරසිටමෝල් දෙනවා වෙනුවට හරියටම අවශ්‍ය දේ දෙනවා. එතනදී අවධානය යොමු වෙලා තියෙන්නේ න්‍යායාත්මක දෙනුම කෙනෙකුගේ ඔළුවට දානවට වඩා ඒ පුද්ගලයාට ප්‍රායෝගිකව නිදහස් වෙන්න පාර පෙන්වන එකට. ඉතින් මේක ඉගෙනවීම කියන්නේ තෝරාගත් අවස්ථාව සඳහා යොදාගන්නා මෙවලම් කියන අදහසට ප්‍රබල සාක්ෂියක් නේද? ආව්. ඒක ඇත්තටම පුදුමයි. මොකද ඒ උපදේශ හරිම සරලයි. හැබැයි ඒක හැමෝටම අදාළ කරගන්න පුළුවන්ද? නැත්නම් ඒක හරියටම මේ හාමුදුරුවන්නේ රෝගයට දුන්න බෙහෙතක් විතරද? ඔබ ඒක අල්ලගත්තා. ඒක හරියටම පුද්ගලීකරණය කර උපදේශයක්. ඒකින් පෙන්නේ අවසාන ඉලක්කය විමුක්තිය මිසක් දාර්ශනික සංකල්ප ගොඩක් ඉගෙන ගැනීම නෙවෙයි කියන එක. ඉතින් විශ්වීය සත්‍යයන් තිබුණත් ඒ සත්‍යයන් අවබෝධ කරගන්න යන පාර එකිනාට එකිනාට වෙනස් වෙන්න පුළුවන්. ඒකෙම අවසාන වශයෙන් තමන්ට ගැළපෙන දේ, තමන්ට ඇත්තවන දේ තෝරා බේරා ගැනීමේ වගකීමක් පුද්ගලයාට තියෙනවා වගේ මට මතක් වෙනවා චංකි සූත්‍රයන කරුණක්. ඔව්. කෙනෙක් යමක් මේක තමයි ඇත්ත කියලා පිළිගන්න පදනම් කරගන්න හේතු පහක් ගැන එතන කියනවා. හැබැයි ඒ හේතු මත පිළිගන්න දේ වුණත් වැරදි වෙන්න පුළුවන් කියලා තිකෙම කියනවා නේද? ඔව් ඒක ඊටාම වැදගත් කරුණක්. එතනදී පෙන්වා දෙනවා අපි සාමාන්‍යයෙන් යමක් විශ්වාස කරන්න පෙළඹෙන විදිහ. සද්දද්ධා. ඒ කියන්නේ ගුරුවරයෙක් හෝ පොතක් ගැන තියෙන අන්ධ භක්තිය. හ්ම්. රුචි. ඒ කියන්නේ තමන්ගේ පෞද්ගලික කැමැත්ත මට මේක හිතට අල්ලනවා කියන හැඟීම. අනුසව. ඒ කියන්නේ પરම්පරාවෙන් එන දේවල්. අපේ සියලත් කිව්වේ මෙහෙමයි වගේ. ඔව්. ආකාර පරිවිතක්ක. ඒ කියන්නේ මතු පිටින් තර්කානුකූලව වගේ පෑනක. අන්තිමට ditthi nijjanakkanti. ඒ කියන්නේ තමන්ගේ මතයට දුෂ්චිතේ තියෙන බැඳීම. ඒ කියන්නේ කෙනෙක් හිතනවා මම මේ ගැන හොඳට කල්පනා කරලා තියෙන්නේ ඒ නිසා මම හිතන දේ හරි කියලා. හැබැයි මූලාශ්‍රයේම කියනෝ මේ හේතු පහම පදනම් කරගෙන පිළිගන්න දේ හිස් බොරු වෙන්න පුළුවන්. ඒ වගේම ඒ හේතු මත ප්‍රතික්ෂේප කරන දේ ඇත්ත වෙන්නත් පුළුවන් කියලා. එතකොට කොහොමද අපි ඇත්ත හොයාගන්නේ? අන්න එතනට තමයි මේ සියලු කරුණු එකට එකතු වෙන්නේ. යම් ඉගැන්වීමක අදාළත්වය රඳාපවතින්නේ පෞද්ගලික ගවේෂණය සහ තමන් විසින්ම එය තහවුරු කර ගැනීම මතයි. සත්‍ය කියන්නේ අන්ධව විශ්වාස කරන්න ඕන දෙයක් නෙවෙයි. මූලාශ්‍රයේ සඳහන් වෙන ක්‍රමවේදය සද්දා ජාතා උපසංකමති. ඒ කියන්නේ විශ්වාසයෙන් යුතුව කෙනෙක් ගාවට ගිහින් අහලා මතක තියාගෙන ඒකේ අර්ථය විමසලා ඒක පියවරින් පියවර යන ගමනක්. ඔව්. ධර්මය ගැන වැටහීමක් ඇති කරගෙන ඒ අනුව උත්සාහ කරලා තමන්ගේම අත්දැකීමෙන් සත්‍ය දකින්න එක. එසේනම් අදාළත්වය කියන්නේ විශ්වීයව පවතින දෙයකට වඩා එක් එක් පුද්ගලයා විසින් සක්‍රියව සිදු කරන ක්‍රියාවලියක් බවට පත් වෙනවා. ඉතින් මේ සියල්ලෙන් අදහස් වෙන්නේ කුමක්ද? අපි දැන් කතා කරපු දේවල් එකට ගත්තම මට නම් පේන්නේ ලෝක පරස්පරයක්. එක පැත්තකින් අපි කතා කරා පැවැත්ම පිළිබඳ নিরপেক্ষ වෙනස් නොවන ගුරුත්වාකර්ෂණය වගේ සත්‍යයන් ගැන. අනික් පැත්තෙන් එම සත්‍යයන් උගන්වන සහ භාවිතා කරන ආකාරය අතිශයින්ම නම්‍යශීලී පෞද්ගලික සහ සන්දර්භය මත රඳා පවතින බවකුත් පෙනෙනවා. මේ දෙක එකට යන්නේ කොහොමද? සමහර විට මෙය පරස්පරයක් නොවෙන්නට පුළුවන්. අපි මෙහෙම හිතමු. දුක වැනි මූලික නියමයන් කියන්නේ හරියට හිමාල කඳු වැටිය වගේ. ඒක එතන තියෙනවා. ඒක තමයි භූදර්ශනය. ඒක විශ්වීයයි හැබැයි ඒ කඳු වැටිය තරණය කරන්න එහෙම නැත්නම් ඒ හරහා යන්න තියෙන මාර්ග හැමෝටම එකක් නෙවෙයි. ඔව් ඒක ඇත්ත. සමහරුන්ට කෙලින්ම කඳ නගින්න පුරුවන්. තව කෙනෙකුට වටෙන් යන්න වෙනවා. තවත් කෙනෙක් අතරමං වෙලා ඉන්නකොට එයාට විශේෂ මඟ පෙන්වීමක් අවශ්‍ය වෙනවා. ආ ඒක හොඳ පැහැදිලි කිරීමක්. ඒ කියන්නේ මූලධර්ම යනු භූදර්ශනය නම් උපදේශ යනු එම භූදර්ශනය හරහා යන නිශ්චිත ගමනක් සඳහා එක එක සංචාරකයාට දෙන යටම වෙනුණු සිතියමක් වගේ දෙයක්. හරියටම මඟ පෙන්වන්නා එක එක් සංචාරකයාට එයා ඉන්න තැන, එයාගේ ශක්තිය, එයාගේ අවශ්‍යතාවය බලලා ගමනේ එකෙක් අධියරේදී නිවරදි මඟ පෙන්ව දෙනවෝ. ඒ නිසා සිතියම් වෙනස් වුණාට භූදර්ශනය වෙනස් වෙන්නේ නැහැ. මූලික සත්‍ය විශ්වීය වුණත් ඒ සත්‍ය අවබෝධ කරගැනීමේ මාර්ගය අතිශයින්ම පෞද්ගලිකයි. මේ කතාව අවසානයේදී මූලාශ්‍රයේ තිබුණු තවත් පුංචි දෙයක් මට මතක් වෙනවා. එතන කියනවා භාවනා කරන කෙනෙකුට මගේ සිත අතීතයට ගියා කියන සිතුවිල්ල පවා ඒකත් වර්තමාන මොහොතේ ඇතිවෙන දෙයක් විදිහට නිරීක්ෂණය කරන්න පුළුවන් කියලා. එහෙම බැලුවොත් අපි මේ මුළු සාකච්ඡාව පුරාම කතා කරපු විශ්වීය සත්‍ය සහ තෝරගත් අවස්ථාවට ආදාළ යෙදීම කියන මේ බෙදීම පවා අපි විසින් විසඳාගත යුතු අවසාන යථාර්ථයක් නෙවෙයි හුදෙක් අපේ මනසේ ඇතිවෙන නිරීක්ෂණය කර හැකි තවත් එක් මානසික සංසිද්ධියක් විතරක් වෙන්න බැරිද? විවිධ දෘෂ්ටි කෝණ ඔස්සේ කරන සංවාදයට ඔබ සාදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතාබහ කරන්න යන්නේ අපිට ලැබිලා තියෙන මේ මූලාශ්‍රය ඉස්මතු කරලා තියෙන ඊටාම වැදගත් කාරණයක් ගැන. ඒ තමයි චතුරාර්ය සත්‍ය වගේ ගැඹුරු ධර්ම ඉගෙනීම් වල ස්වභාවය. ඇත්තටම අපේ මූලික ප්‍රශ්නේ මේකයි. මේ ඉගෙනවීම් හැම කාලෙටම හැම සමාජයකටම හැම පුද්ගලයෙකුටම එකම විදියට වළංගු වෙන වෙනස් කරන්න බැරි নিরপেক্ষ සත්‍යයන්ද මගේ පැත්තෙන් මම අද පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ මේ ධර්ම කරුණවල හරය විශ්වීයයි ඒක කිසිම දෙයකින් වෙනස් වෙන්නේ නැහැ කියන එක. ඒම නැත්තම් මම දකින්න විදිහට මේවායේ ප්‍රායෝගික යෙදීම සහ අර්ථකථනය කරන විදිහ අපි ඉන්න සන්දර්භය අපේ තත්ත්වයන්ව වෙනස් වෙනවද කියන එක. ඔබ කියනවා වගේ මේ මූලධර්මවල ගැඹුරු සත්‍යක් තියනවා වෙන්න පුළුවන්. ඒත් මම තර්ක කරන්නේ ඒ සත්‍යයේ මිනිසුන්ට ලබා දෙන විදිහ, ඒක ප්‍රායෝගිකව පාවිච්චි කරන විදිහ සම්පූර්ණයෙන්ම වගේ රඳාපවතින්නේ ඒ පුද්ගලයා සංස්කෘතිය සහ අවස්ථාව මතයි කියලයි. ඒ කියන්නේ නම්මශීලී බව තමයි මෙතන ප්‍රධාන වෙන්නේ. මගේ ස්ථාවරය මම තව ටිකක් පැහැදිලි කරන්නම්. බලන්න මේ මූලාශ්‍රයම චතුරාර්ය සත්‍ය හඳුල්වලා දෙන්න පාවිච්චි කරන වචන තුනක් තියෙනවා. තත, අවිතත, අනඤ්‍යත. මේකේ සරල තේරුම තමයි එය එසේමයි. එය කිසිදා වෙනස් වෙන්නේ නැහැ සහ එය වෙනත් අයුරකින් වෙන්නේ නැහැ කියන එක. මේ මේ වචන ටිකෙන්ම අපිට තේරෙනවා මේ ඉගැන්වීම් කොයිතරම් ශක්තිමත් নিরপেক্ষ පදනමක් මත පිහිටලද තියෙන්නේ කියලා. මේක හරියට භෞතික විද්‍යාවේ නියමයක් වගේ. ගුරුත්වාකර්ෂණය අපි කැමති වුණත් නැතත් ක්‍රියාත්මක වෙනවා වගේ දුක්ඛ සත්‍ය කියන එකත් එහෙමයි. මූලාශ්‍රය කියන විදිහට මේක සර්වඥ දේශනාවක්. ඒ කියන්නේ සියල්ල දත් කෙනෙක්ගේ ප්‍රකාශයක් නිසා ඒකට විරුද්ධ වෙන්න තර්කයක් නැහැ. අපි කවුරු වුණත් කොහේ ඉපදුනත් ජාතිය, ජරාව, මරණය කියන දේවල් අපිට පොදුයි. ඒ වගේම භාවනා කරන යෝගාවචරයෙක් ගැන මූලාශ්‍රය සඳහන් වෙනවා ඔහුට භාවනාවේදී මරණය හා සමාන දුකටක මුහුණ දෙන්න වෙනවා. මේකෙන් පේන්නේ මේ මාර්ගයේ ගමන් කරන හැමෝටම මුහුණ දෙන්න වෙන පොදු අත්දැකීම් රටාවක් තියෙනවා කියන එකයි. ඉතින් ඉතින් මේක විශ්වීය දෙයක්. ඔබ කියන දේ ඇත්ත. හරේ වෙනස් වෙන්නේ නැහැ. ඒත් ඒ හරේ මිනිස්සුන්ට දෙන්නේ කොහොමද කියන එක තමයි වැදගත්ම දේ. මොට එක පෙන්නේ වෙනස් විදිහටට. මූලාශ්‍රයේම ඊටාම පැහැදිලිව කියනවා බුදුන් වහන්සේගේ දේශනා උපයෝගිතවාදී එහෙම නැත්නම් ප්‍රයෝජනීය මුල් කරගත්තු ඒවා කියලා. අර ප්‍රසිද්ධ උපමාවක් තියෙනවනේ වනයේ තියෙන කුල ප්‍රමාණයත් අතට ගත්ත කුල මිටකුත්ගෙන. උන්වහන්සේ දේශනා කරන්නේ අතේ තියෙන කුල මිට වගේ විමුක්තියට අත්‍යවශ්‍යම දේ විතරයි. සියල්ල දේශනා කරන්නේ නැහැ මොකද ඒ මොහොතට අවශ්‍ය දේ දීම තමයි වැදගත්. මේකෙන් පේන්නේ තෝරා බේරාගෙන අහගෙන ඉන්න කෙනාට ගැළපෙන විදියට ඉගැන්වීමක් කරපු බව. ඒ වගේම විනය නීති දිහා බලන්න. භික්ෂුවක් උපසම්පදා වෙන්න වයස අවුරුදු 20ක් වෙන්න ඕන කියන නීතිය තියෙනවා. නමුත් කෙනෙකුට දවස් කීපයක් මදි වුණොත් මව් කුසයේ හිටපු කාලයත් එකතු කරලා ගබ්බවිසති කියන ක්‍රමයට ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ඉඩ දෙනවා. මේ පෙන්නේ නීතිය අකුරටම ගත කරනවට වඩා ඒ අරමුණ, ඒ කියන්නේ පැවිදි ජීවිතයට සුදුසු පරිණතභාවය වැදගත් වුණා කියන එක නේද? නීතිය කියන්නේම අරමුණකට යන පාරක් මිසක් අරමුණම නෙවෙයි කියන එක තමයි මෙතන ගැඹුරුම කාරණය. ඒ විතරක් නෙවෙයි මූලාශ්‍රයේ තියෙනවා බටහිර රටවල ධර්මදේශනා කරනකොට මරණය ගැන කිලින්ම කතා කරන එක සුදුසු ගෑ මොකද ඒ සංස්කෘතිය ඒකට සංවේදී කියලා. එනම් සත්‍ය කොච්චර নিরপেক্ষ වුණත් ඒක ඉදිරිපත් කරන විදිහ සන්දර්භය අනුව වෙනස් වෙන්න ඕනේ. හරි. මට ඒක තේරෙනවා. ඉගැන්වීමේ ක්‍රමේ නම්‍යශීලී වෙන්න ඕනේ. ඒත් ඔබ හිතන්නේ නැද්ද ඒ නම්‍යශීලී බවටත් සීමාවක් තියෙනවා කියලා? මූලික සත්‍යම වෙනස් කරන තැනට ඒක ගිනියන්න පුළුවන්ද? දුක්ඛ සත්‍ය කියන එක ගමු. ජාතිය, ජරාව, මරණය කියන දේවල් වල යථාර්ථය, ඒකෙන් හිතට දැනෙන පීඩනය, ඒක ඕනෑම සංස්කෘතියක ඕනෑම කාලයක ඉන්න මිනිසෙකුට පොදු දෙයක් ඒක. ඒක තමයි වෙනස් නොවන හරය. ඒක ඉදිරිපත් කරන විදිහේ පොඩි පොඩි වෙනස්කම් තිබුණා කියලා මූලික සත්‍ය බොඳ වෙන්නේ නැහැ. මම ඒකට සම්පූර්ණයෙන්ම එකඟ වෙන්නේ නැහැ. මොකද ඔබ කියන ওই මූලික සංකල්පයක අර්ථකථනීයම සන්දර්භය අනුව වෙනස් වෙනවා නම් එතකොට කොහොමද নিরপেক্ষ යෙදීමක් ගැන කතා කරන්නේ? මූලාශ්‍රයේම පෙන්වා දෙනවා ಜಾතිය එහෙමත් නැත්නම් ඉපදීම කියන වචනේ විග්‍රහ කරන විදිහ අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන හැටි. අර මම කලින් කිව්වා ගබ්භවීසති කාරණේදී, ඒ කියන්නේ විනය නීතියකදී ಜಾතිය කියන්නේ වින්ගානයේ මෞකුසක පිළිසිඳ ගැනීම. නමුත් පටිච්චසමුප්පාදයේ වගේ ගැඹුරු දහම් කරුණකදී ඒක තවත් විස්තර වෙනවා. මින් පේන්නේ නැද්ද එකම වචනේ තීරණය වුණත් ඒක පාවිච්චි කරන સંદર્ભය අනුව ඒකෙන් ගන්න ප්‍රායෝගික අර්ථය වෙනස් වෙනවා කියලා. එතකොට මූලික සත්‍ය එකක් වුණත් ඒකේ ප්‍රායෝගිකයේදීම සහ අර්ථකථනය අවස්ථාව අනුව සකස් වෙනවා. ඒ නිසා හැමෝටම එකයි කියන එක තරම් සරල කතාවක් නෙවෙයි. වගේ. අපි භාවනා මාර්ගයේ දිහා බලමු. ඒක හොඳ උදාහරණයක්. මූලාශ්‍රය පැහැදිලිවම විස්තර කරනවා භාවනා කරන ඕනෑම කෙනෙකුට ඔහු කවුරු වුණත් නීවරණ ධර්ම කියන මානසික බාධක යටපත් කරන්න සිද්ධ වෙනවා කියලා. කාම ඡන්දය, ව්‍යාපාදය වගේ දේවල් හැමෝගෙම මනසේ නැගෙනවා. ඒක මේ මාර්ගය යන හැමෝටම පොදු අභියෝගයක්. ඒ වගේම භාවනාවෙන් ඉහළට යනකොට සම්මස්සන ඥානය වගේ ඥාන මට්ටම් වලට එනවා. එතනදී සංස්කාර ධර්මයන්ගේ ඇතිවීම සහ නැතිවීම උදේවය දකිනවා. මේ අත්දැකීම පුද්ගල ભેදයකින් තොරව ඒ මට්ටමට ආපු හැමෝටම පොදු විශ්වීය අත්දැකීමක්. ඒකෙන් පැහැදිලිවම පේනවා මේ මාර්ගයේ සහ එහි ලැබෙන අත්දැකීම් විශ්වීයයි කියලා. සිතියම හැමෝටම එකයි. සිතියම එකයි කියන එක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් ඒ සිතියම දිගේ කෙනෙක්ව එක්කකට යන විදිහ ගැන මූලාශ්‍රයේම වෙනස් කතාවක් කියන්නේ නැද්ද? අර විෂපෙවපු ඊතලයක් වැදුණු කෙනාගේ උපමාව මතකද? කෙනෙකුට විෂ ඊතලයක් වැදුනම ඒ වෙලාවේ කරන්න ඕන දේ මොකද්ද? ඊතලය ගහවේ කවද? ඊතලය හදලා තියෙන්නේ මොන ලීයෙන්ද? විෂ වර්ගය මොකද්ද කියලා දාර්ශනික විග්‍රහයක යෙදෙන එකද? නෑ. ඒ මොහොතේ කල යුත්තේ ප්‍රායෝගිකව ඊතලයක් කලවලා විෂ ඉවත් කරන එකයි. මින් පෙන්වන්නේ ඒ මොහොතේ පුද්ගලයාගේ තත්වයට ගැළපෙන ප්‍රායෝගික විසඳුමක් අවශ්‍යයි කියන එකයි. හැමෝටම පොදු දාර්ශනික විග්‍රහයක යෙදීම නෙවෙයි. ඒ වගේ තමයි ආධුනික යෝගාවචරයෙකුට දෙන උපදෙස නෙවෙයි පළපුරුදු කෙනෙකුට දෙන්නේ. කෙනෙක් කාමරාගයෙන් පෙළෙනවා නම් දෙන භාවනාව නෙවෙයි ද්වේෂයෙන් පෙළෙන කෙනෙකුට දෙන්නේ. උපදෙස් දීම පවා පුද්ගලයාගේ මට්ටම සහ සන්දර්භය මත රඳා පවතිනවා. ඉතින් මාර්ගයේ විශ්වීය වුණත් ඒ මාර්ගයේ එක්කගෙන යන විදිහ සම්පූර්ණයෙන්ම පුද්ගලිකයි. ඔබේ ගෙනාපු කරුණ වැදගත්. උපදේශ පුද්ගලයාට අනුව සකස් වෙන්න ඕන කියන එක මම පිළිගන්නවා. නමුත් නමුත් ඒ හැම උපදේශකම හැම ක්‍රමවේදයකම අවසාන ඉලක්ක එකක් නේද? ඊතලයේ ගලවන හැමෝගෙම පරමාර්ථය සුවය ලබන එක. ඒ වගේ මේ හැම භාවනා ක්‍රමයකම හැම උපදේශකම අවසාන අරමුණ එකයි. මූලාශ්‍රයේ කියන විදිහට බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ එක ප්‍රධාන කාර්යයක් ඉටු කරන්නයි. ඒ තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරවල දෙන එක. ඒකෙන්ම පේනව නේද? ඒ ධර්මයේ තියෙන කේන්ද්‍රීය වෙනස් නොවන විශ්වීය වැදගත්කම. ක්‍රමවේද 100ක් තිබුණත් ගමනාන්තය එකයි. ඒ ගමනාන්තය සැමට පොදුයි. මට සමා වෙන්න ඕනෙත් මට ඒකට ඒක ඊවිගේ රුඩි ඉරන්න අමාරුයි. මොකද ගමනාන්තයට එන පාරත් ඒ තරමටම වැදගත්. මූලාශ්‍රයේ එන කාපටික කියන තරුණයෙක්ට බුදුන් මාසයේ කරපු සංවාදයේ දිහා බලන උන්වහන්සේ කෙලින්ම ගිහින් මේකයි සත්‍ය මේක පිළිගන්නේ කියලා කියන්නේ නැහැ. කාපටික කියන්නේ සැකියෙන් ඉන්න තර්ක කරන කෙනෙක්. උන්වහන්සේ මුලින්ම ඔහුගේ විශ්වාසයන්, ඔහුගේ තර්ක කිරීමේ ක්‍රමය තේරුම් ගන්නවා. ඊට පස්සේ ශ්‍රද්ධා, රුචිය, අනුස්සවය, තර්කය සහ දිට්ඨි නිඥානකන්ති කියන කරුණු පහක ඔස්සේ ක්‍රමානුකූලව ඔහුව සත්‍ය කරා යොමු කරනවා. මූලාශ්‍රය මේ ක්‍රමයට කියන්නේ අනුපූර්ව ප්‍රතිපදාහ කියලා. ඒ කියන්නේ පියවරෙන් පියවර ඉදිරියට යන ගමනක්. මේකෙන් ඊටාම පැහැදිලිව පේන්නේ සත්‍යය කරා කෙනෙක්ම යොමු කරද්දී ඔහුගේ ආරම්භක ස්ථාවරය, ඔහුගේ මානසිකත්වය, ඔහුගේ સંદર્ભය කොයිතරම් ගැඹිරින් සලකලා බැලුවද කියන එක. මේක හැමෝටම එකම විදිහට පාවිච්චි කරන ක්‍රමයක් නෙවෙයි කියන්න මීට වඩා හොඳ උදාහරණයක් මට හිතා ගන්න බෑ. සත්‍ය নিরপেක්ෂ වෙන්න පුළුවන්. ඒත් ඒකට ළඟා වෙන්න මාර්ගය අනිවාර්යම සන්දර්භානුකූල වෙන්න ඕන. පැහැදිලි වෙන දෙයක් තමයි මේ ධර්මයේ අත්තිවාරම කොයිතරම් ශක්තිමත්ද කියන එක. ඔබ මතු කරන කරුණු අනුම ඉගන්වීමේ ක්‍රමවේදය තුල ලොකු නම්‍යශීලී බවක් තියෙනවා කියලා. ඔව් ඒක මට පිළිගන්න පුළුවන්. ඒක ඇත්ත. නමුත් මගේ මූලික තර්කය වෙන්නේ ඒ හැම නම්මශීලී ක්‍රමවේදයක්ම රඳා පවතින්නේ චතුරාර්ය සත්‍ය වගේ කිසිදා වෙනස් නොවන පරම පදනමක් මත කියන එකයි. ඒ අත්තිවාරම නැත්තම් අනිත් හැමදේම අර්ථ විරහිත වෙනවා. ඒ අත්තිවාරම ශක්තිමත් වුණත් ඒක උඩ ගොඩනගන දේ පුද්ගලයාට ගැළපෙන්න ඕනි කියන එකත් මේ මූලාශ්‍රයෙන්ම පැහැදිලි. අත්තිවාරම එකක් වුණාට ඒ මත ගොඩනගන ගොඩනැගිල්ලේ සැලැස්ම එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එම සත්‍යයන්ගේ ප්‍රායෝගික යෙදීම, ඉගැන්වීමේ ක්‍රමවේදය සහ දෙන උපදෙස් පුද්ගලයා සංස්කෘතිය සහ අවස්ථාව අනුව හැඩගැහෙන බවට මූලාශ්‍රයෙන්ම ඕනතරම් ප්‍රබල සාක්ෂි ලැබෙනවා. සමහර විට මේ ඉගැන්වීම්වල තියෙන සැබෑ ශක්තියත් ඒක වෙන්න ඇති. ඇත්තටම මේ මූලධර්මවල নিরপেক্ষ වෙනස් නොවන ස්වභාවය සහ ඒවායේ ප්‍රායෝගික සන්දර්භානුකූල යෙදීම අතර තියෙන මේ සියුම් සම්බන්ධය මේ ඉගැන්වීම්වල ගැඹුර තවදුරටත් හිතන්න ගවේෂණය කරන්න අපව පොළඹවනවා. එක පැත්තකින් ගලක් වගේ ශක්තිමත් හරයක් අනිත් පැත්තෙන් වතුර වගේ නම්‍යශීලී යෙදීමක්. හරියටම මේ ද්විත්ව ස්වභාවය ඒ කියන්නේ එකවර নিরপেক্ষ වීම සහ සන්දර්භානුකූල වීම තේරුම් ගැනීම තමයි මේ ඉගැන්වීම් වල හරය අවබෝධ කරගැනීමට තියෙන වැදගත්ම පියවරක් වෙන්නේ. මේ සාකච්ඡාවෙන් පසුව අවසාන නිගමනයකට එළඹීම අපි ඔබට බාර කරනවා.